මේ මොනවද තියෙන උත්පත්තිය තියෙනවනේ ප්‍රශ්නයක් කියලානේ. මේ මොකද මට දෙච්චරම තේරුන්නේ නැහැ ප්‍රශ්නේ. හින්දා කමන්නේ කාටවත් උපකාරයි. කමන්නේ අරන් කියනවා. විද්‍යාපත්‍ය සංකාර සංකාරච්ච විඥාන විඥාන නාම රූප එනකොට විඥාන අපිට එනවා ඊපස්සේ නාම රූප විඥාන වෙනකොට පංචමාල සංස්කල්පයක් වෙනවා. ඒක පංචස්කල්පය බලන්නන්නේ. ඒතර පංචමාල ඊට පස්සේ සලායතන පස්ස වේදනා සංනා බල. ඒ පාදානත් පංචමාල සංස්කල්පයත් අතර තියෙන සම්බන්ධය නම් මොකක්ද කියන එක පැහැදිලි ඉස්සරහ. ඒකයි ප්‍රශ්නේ. එතනදී එතුමා හුවේ දැන් අවිද්‍යාපච්ච සංඛාරා කියලා කිව්වහම කර්ම ඊට පස්සේ සංඛාරපච්ච විඥාන කියලා ප්‍රතිසන්දි කතා කරනෝනේ. එතකොට විඥානපච්ච නාම රූප නාම රූපච්ච සලආයතන සලආයතන පච්ච පස්ස කියලා කතා කරන තැනක එතකොට නා විඥානසා නාම රූප වෙනවා කියන තැන පංච පාදස්කන්ධයක් නේද? එතකොට ආපහු ඒ ටික පංච උපාදානස්කන්ධ ඊට පස්සේ වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන කියනකොට එතන උපාදානය කියනවා. එතකොට මෙතන මේ පංච උපාදානස්කන්ධය මෙතන උපාදානය කියනවා. එතකොට මේකේ කොහොමද තේරුම් ගන්නෙ කියන වගේ නේද? එහෙම නේද? එතකොට අපි එතනදී මම පැහැදිලි කරන්නම් දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප නාම රූපපත්‍ය සලආයත සලආයතපත්‍ය පස්සකින් කියනදී උතන ටිකක් ජඹුරු තැනක් තියෙනවා මේ පංච උපාදාන ස්කන්ධය සහ උපාදානය කියන ධර්මතාවය තියෙනවා නම් පංච උපාදාන ස්කන්ධය කියනකොට උපාදානය දැන් තබන්න පැත්තකින් පංච උපාදාන ස්කන්ධය කියනකොට මේ පංච උපාදාන ස්කන්ධයේ තියෙනවා තේරුම් ගන්න බොහොම සියුම් ධර්මතා ටිකක්. කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධය අවිද්‍යා මූලික සහ තණ්හා මූලික කියලා ධර්මතා දෙකකින් තියෙනවා. පංච උපාදාන ස්කන්ධය අවිද්‍යා මුල් වෙලා හට ගන්නවා, තණ්හා මුල් වෙලා හට ගන්නවා කියලා පංච උපාදානස්කන්ධය හටගන්න මුල් වෙන ක්ලේශ ධර්මයන් දෙකකින් පංච උපාදානස්කන්ධය හටගන්න බවක් කියනවා. ඊට පස්සේ ඕක වට තුනකට අපි බෙදනවානේ. ඒ කියන්නේ කර්ම වටේ විපාක වටේ කෙලස් වටේ කියලා. ඊට පස්සේ තව කියනවා කර්ම වටේ ක්ලේශ වටේ විපාක වටේ කියලා. කර්ම කෙලස් විපාක කියලා බෙදෙනවා. කර්ම විපාක කෙලස් කියලා බෙදෙනවා. මේ ටික මම ඉස්සෙල්ලා පැහැදිලි කළා ඉන්නම් ඊට පස්සේ පංච උපාදානස්කන්ධය සහ උපාදානය කියන ධර්මතාව දෙකත් පැහැදිලි කරන්න. ඉතින්දී අපි ඉස්සෙල්ලාම තේරුම් ගනිමු විඥානපච්චය නාම රූප නාම රූපච්චය සලආයතන සලආයතනපච්චය පස්ස පස්සපච්චය වේදනා කියන තරට දැනට ගන්නකො පංච උපාදානස්කන්ධය කියලා. ඊට පස්සේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං කියන තැන උපාදානෙ පෙන්නනෝනේ. පංච උපාදාන ස්කන්ධය කියන තැන කෙලෙස් නැහැ. ඒක විපාකයක්. උපාදාන ස්කන්ධ කියලා කියන්නේ උපාදානෙ තියෙනවට නෙමෙයි. උපාදානෙ බහලන්න පුළුවන් නිසා. අපි ඔකට කිව්වා දැන් සීනි බෝතලේ, පිටි බෝතලේ, ලුණු බෝතලේ කියලා කියන්නේ බෝතලේ සීනි හෝ බෝතලේ ලුණු හෝ බෝතලේ මේ පිටි හිඳ නෙවෙයි. අපි කියමු ඒක හැදිලා බෝතලේ හැදිලා තියෙන වීදුරු වල. කියන්නකො. පිටි බහලන්න පුළුවන් නිසා පිටි දාන නිසා මේ බෝතලෙට පිටි බෝතලේ කිව්වා. බෝතලේ අනෙකක් පිටි අනෙකක්. සීනි අනෙකක් බෝතලේ අනෙකක්. එතකොට ලුණු අනෙකක් බෝතලේ අනෙකක්. ලුණු ටික පිටි ටික සීනි ටික වගේ දකින්න උපාදානය. මේ උපාදානයේ බහලන්න පුළුවන් නිසා උපාදාන ස්කන්ධ කියනවා. තේරෙන්නේ? එතකොට උපාදා එතකොට දැන් බෝතලේ සීනි තියෙන හින්දා හෝ බෝතලේ සීනි වලින් හැදිච්ච හින්දා නෙමෙයි සීනි බෝතලේ කිව්වේ අපි. බෝතලේ ලුණු හෝ ලුණු වලින් හැදිච්ච හින්දා නෙවෙයි. නමුත් මේ බෝතලේට ලුණු ටික වහලන්න පුළුවන්කම නිසා මේ ලුණු ටික සීනි ටික පිටි ටික දාලා තියන්න භාජනයක් ඕනේනේ. වාදනයකින් තොරව මේක තියාගන්න බෑ. ඒක දාගන්න දාලා තියන්න අඩංගු භාජනේ දාන ද්‍රව්‍යයන්ගෙන් අපි නම් කරනවා. ඒ වගේ හැම වෙලාවෙම උපාදානය කියන එක අපේ මනසේ ඉඳින කෙලෙසයක්. ඒ කෙලෙසේ බහලන්න පුළුවන් ස්කන්ධ ටිකට. උපාදානය බහලන්න පුළුවන් ස්කන්ධ ටිකට උපාදාන ස්කන්ධ කියලා කියනවා. එතකොට අපි රත යුතුයි උපාදාන ස්කන්ධ කියන තැනක උපාදානිය නැහැ. ඒකයි දැන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික උපාදාන ස්කන්ධ. ඒ වේදනාව ආරම්භය ඇති වෙන තණ්හා උපාදාන කියන කෙලෙසේ අපේ මනසේ අර විඥාන නාම සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහට තමයි වහලන්නේ. උදාහරණයක් ගත්තොත් ඇහැට පෙනෙන අර සීමා නොකරලද මනස කියලා මම කිව්වේ ඔතන පංච උපාදාන ස්කන්ධය. තේරෙනව නේද? ඊට පස්සේ මේ පංච උපාදාන ස්කන්ධය පිළිසිඳ නොදන්නකොට උපාදානය අපේ මනසේ යෙදෙනවා. කාම උපාදානය කියන්නේ රත්තරන්, රිදී, මුතු, මැණික්, ගෙවල්, දොරවල් කියලා අපේ මනසේ යෙදෙනවා. උපාදාන. ඇහැට පෙනෙන මට්ටම සීමා නොකරන ලද මනසෙන් පෙනෙන මට්ටම ඇහැට නොපෙනෙන මට්ටමේදී ඇහත් රූපයක් තියෙනවා නම් චක්කු විඥානයක් තියෙනවා චක්කු සම්පස්යෙන් උපන්න ධර්මතා ටිකක් තියෙන මේ ටිකට කියලා උපාදානස් ඛණ්ඩ කියලා මෙතෙන්ට අවිද්‍යාව මුල් වෙනවා දැන් උපාදානස් ඛණ්ඩේ පිරිසිඳ නොදන්නාකම නිසා නොදන්නාකම නිසා ආශ්‍රව කියනකොට අපි කියමු කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියනවා. දැන් කාම ආශ්‍රව කියන්නේ කාම උපාදාන. ඔන්න උපාදානය අපේ මනසේ යෙදෙනවා. ඊට පස්සේ අපි කිව්ව මේ පෙනෙන දේ ඇත්ත නොදකිනකොට අපිට කෝපය කියන අදහස ඇති වෙනවා. ඔන්න කෝපය කියන්නේ කාම භාණ්ඩයක උපාදානය. ඊට පස්සේ මේ කෝපය කියන අදහසින් අපි මේ රූපෙ දිහා බලනවා. උපාදානය උපාදානය මේ බහලනවා අපි මේ ස්කන්ධ ටිකට පෙනෙන දෙයට කෝපය කියලා බලනවා අපව. එතකොට ඔන්න ස්කන්ධ ටික ස්කන්ධ ටික උපාදානස්කන්ධය මොකක් නිසාද මේ ස්කන්ධ ටික උපාදානය ඇතිවෙන්න සහ උපාදානය බහලන්න සුදුසු නිසා අපි ගාව මනසේ පවතින උපාදානය බහලන්න සුදුසු මට්ටමක තියෙන හින්දා මේකට උපාදානස්කන්ධය කිව්වා එතකොට පෙනෙන මට්ටමට කිව්වා උපාදානස්කන්ධය පෙනෙනකොට රන් රිදී මුතුමැණික් දුවා දරුව කියලා දැන් ඕක කාම උපාදාන අපේ මනසේ ওই අදහස් ටික යෙදෙන්නේ අපේ මනසේ දෙන උපාදානයේ උපාදාන වශයෙන් ගන්නවා. කියලා කිවි ඇහැට පෙනෙන රූපේ කෝපෙ හිතිර ගන්නවා අපි. එතකොට කාම උපාදාන. එතකොට දැන් අපි චිත්ත විදික වගේ ගත්තොත් දැන් චක්කු විඥාන කියන මට්ටමට තමයි ඔය පෙනෙනවා කියන මට්ටම. ආපහු ජවම් වගේ කියන මට්ටමට තමයි මේ උපාදානය යෙදලා තියෙන්නේ. එතකොට අපි මනසින් අපහුව ගත්තාම දෙවනුවක් විඥාන නාම රූප වෙලා මේ කෝප්පි දිහා බලනකොට ඔය කෝප්පි කියලා පෙනෙන තැන ගත්තාම මේ පංච උපාදාන ස්කන්ධය අවිද්‍යාව මූලිකව උපදලා තියෙනවා. තේරෙනව නේද? ඉස්සෙල්ලාම සීමා නොකරන ලද මනසක් තියෙන තැනක පෙනෙනකොට පංච උපාදාන ස්කන්ධය හැබැයි ඒක පෙර අවිද්‍යා කර්මයට හටග අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුවකින් ප්‍රතිසන්දි වශයෙන් ආවේ. මේ සීමා නොකරන ලද මනසකින් හම්බ වෙන ටික පංච උපාදානස්කන්ධය තණ්හා මූලිකයි. සීමා නොකරන ලද මනසින් තියෙන ටික. තේරුණාද? ඉස්සෙල්ලාම අපිට චක්කු විඥාන වගේ කියන මට්ටම දැන් කිසිම කාම වස්තුවක් අපේ මනසේ යෙදිලා නැති සීමා නොකරන ලද මනසෙන් හම්බ වෙන මට්ටම ප්‍රතිසන්දි මට්ටම අපි අර කිව්වේ සීමා නොකරන ලද මට්ටම මනස කියලා. ওই ටික තණ්හා මූලිකයි. දැන් තණ්හාව නිසා තමයි තෘෂ්ණාව නැමැති වඩුව තමයි මේ ගියේ හදලා තියෙන්නේ. තණ්හා මූලිකයි සීමා නොකරනත මනස වේද පංච උපාදාන ස්කන්ධේ. හැබැයි පුරාණ කර්මයට හටගත්ත දැන් පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ නොදන්නා අවිද්‍යාව නිසා කියලා වර්තමානයේ අවිද්‍යාව පටන් ගන්නවා. වර්තමානයේ. ඇහැට පෙනෙන තැන පෙනෙනවා කියන ටික පිරිසිඳ නොදන්නාකම නිසා පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ නොදන්නාකම නිසා. තණ්හා මූලිකව හටගත් ස්කන්ධ ටික පිරිසිඳ නොදන්නාකම නිසා. නොදන්නාකම නිසා අපේ මානසික උපාදානයේ යෙදෙනවා. උපාදානයේ යෙදුනහම ඒ උපාදානයෙන් මේ රූපෙ දිහාය බලනවා. උපාදාන වශයෙන් ගන්නවා මේ රූපය. එතකොට මට කෝපයක් හම්බ වෙනවා. තේරෙනවද? එතකොට ඔන්න පංච උපාදානස්කන්ධය. දැන් මේ පංච උපාදානස්කන්ධය අවිද්‍යාව මූලිකව. කෝපයට තණ්හා කරනකොට පංච උපාදානස්කන්ධයට උපාදානයි දැන් වර්තමාන කර්ම ආපව. තේරෙනවද මම කියපේ ටිකක් ගැඹුරුයි. මේ අපේ ජීවිතයේ තියෙන්නේ කොහොම ටිකක් තණ්හා මූලිකව කියනකොට එතන තියෙන්නේ අර මං කිව්වේ ගස්ලබු ඇටේට හටගන්න ගස්ලබු ගහ වගේ. මේ ස්පර්ශ ආයතන 6 හැදුනා ස්පර්ශ ආයතන 6 නිසා පෙනෙනවා ඇහෙනවා කියන ධර්මතාව ටික වෙනවා. කෙටියෙන් ගත්තොත් බාහිරේ නිසා ආධ්‍යාත්මික පැත්තට පෙනෙන බව වෙනවා. ඇහෙන බව වෙනවා. නමුත් පෙනෙන පැත්තට අපේ මනස යොමු වෙලා නැහැ. ඇහෙන දෙයට මනස යොමු වෙලා නැහැ. නිමිති අහු වෙලා නැහැ කිසිම. ටිකක්. ඔය මට්ටමේදී පංච උපාදාන ස්කන්ධයේ තණ්හා මූලිකයි වටය ගත්තාම තියෙන කර්ම වටය, කෙලෙස් වටය, විපාක වටය. පෙර කුසල කර්ම නිමිත්තක් මරණාසන්න මොහොත එනකොට ඒ කුසල නිමිත්ත හටගෙන නිරුද්ධ වෙනකොටම කුසල කර්මයට ඇලීම් වශයෙන්, පැවටීම් වශයෙන් නිකාන්තික්ෂණය කියලා කියන්නේ ලෝභ මෝහ අකුසල ජවං චිත්ත වීතියක් යනවා. ඊට අනතුරුව තමයි ප්‍රතිසන්දි වශයෙන් කැමිනෙන්නේ. එතකොට කර්ම කෙලෙස් විපාක වටේට තමයි තණ්හා මූලිකයි කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධේ ප්‍රතිසන්දි මට්ටමේ තියෙන ස්කන්ධ ටික. ආයතන ටිකේ මුල්ම ආරම්භ මට්ටමය. තව පැත්තෙන් ගත්තාම අලුතෙන් කර්ම මුකුත් නැහැ. කෙලෙස් මුකුත් නැහැ. සීමා නොකරන ලද මනුසක්. තියෙනවා කියන තැනට ගත්තාම දැන් මෙතන දෙකට බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. සසරට නැවත යනවද සසරේ මිදෙනවද කියන තැන මේ පංච උපාදාන ස්කන්ධය කියන ටික තණ්හා මූලිකව තියෙන්නේ කර්ම කෙලෙස් විපාක කියන වටයකින් තියෙනවා. ඊට පස්සේ දැන් මේ ටික පිළිසිඳ නොදකින්නකොට මේ පංච උපාදාන ස්කන්ධය පිළිසිඳ නොදකින්නවා කියන ධර්මතාවය මුල් වෙනකොට වර්තමානයේ අවිද්‍යාව සක්‍රිය වෙනවා. අවිද්‍යාව පටන් ගන්නවා. ඇහැ ඇහැට පෙනෙන රූපේ චක්කු විඥානය කියන තැනක තියෙන ධර්මතාව ටික පිළිසිඳ නොදකින මේ සීමා නොකරලද මනසක් හම් වෙනකොට මෙතන ඇත්ත ඇති හැටි සිහි කරගන්න අපි දන්නේ ඉගෙනගෙන නැහැ. ඒ නොදන්නාකම ඇත්ත ඇති හැටි නොදන්නාකමට කියන අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්නාකමට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ දැන් මොන අවිද්‍යාව නිසා කර්ම. අපේ සිතේ යෙදෙන ගතිවලටයි මේ සංඛාර කර්ම කියලා කියන්නේ චේතනා කියලා කියන්නේ. හැබැයි මෙතනදී තාම කර්මපතයක් වෙලා නැහැ. පෙනෙන දේ අරගෙන කර්ම කර්ම ඊට පස්සේ ඒ චේතනාවේ නැවත නැවත හිතින් හෝ හිතල වචන හෝ කියලා කයින් හෝ කළා කයින් කරනවා කියන ටික අයිති බලනවා කියන එක කයට අයිති සිද්ධියක්. හොඳට දකින්න. අපි සාමාන්‍යයෙන් හිතන්නේ අතපය අරගෙන යන එක විතරයි කායික ක්‍රියාව කියලානේ. ඇහැ උපකාරයෙන් බලනවා කියන එකත්, අහනවා කියන එකත්, ගඳ සුවඳ බලනවා කියන එකත්, රස විඳිනවා කියන එකත්, කයින් කරනවා කියන එක කාය කර්ම වලටයි අයිති. ඊට පස්සේ වචන හිතනවා නම් වචන කතා කරන තැන ඉඳලා ඒ අරඹය නැවත නැවත හිතේ හිතේ විතක් කළාම තනි තනියම අපි හිතේ හිතේ කතා කරනකම තියෙනවා. ඔය තමයි වචනේ මුල. ඔය ටික. ඊට පස්සේ චිත්ත සංඛාර කියන්නේ ප්‍රඥප්ති වශයෙන් හිතන්න නොදන්නවා වුණාට දැකපුහපු දේවල් හැඩතල සිහි කරගන්න පුළුවන් නම් ඒක තමයි මනෝ සංකාර කියලා කියන්නේ. එතකොට මේ අවිද්‍යාව නිසා මොකද්ද අවිද්‍යාව කියලා කිව්වේ? ඔව් ඇත්ත ඇති ඇති නොදකින්නේ මොකේද? ඈ පංච උපාදාන ස්කන්ධය මොන මට්ටමේ පංච උපාදාන ස්කන්ධයේද? තණ්හා මූලික ටිකේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ප්‍රතිසන්දි මට්ටමේ ටිකේ. සීමා නොකරන ලද මට්ටමේ ටිකේ. ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා අපේ මනසේ යෙදෙනවා සතර උපාදානය නැත්නම් ආශ්‍රය නැත්නම් ඕග යෝග ග්‍රන්ථ නීවරණ උපාදාන කියලා කෙලස් කියන gati ටික අපේ මනසේ දෙන්නේ ඊට පස්සේ අපේ මනසේ යෙදුණු කෙලස් ටික නැත්නම් අදහසින් අපි මේ දිහා බලනවා නැත්නම් ආපහු අපි ඇහැ රූප චක්කු විඤ්ඤාණය උපද්දනවා අපි ගාව තියෙන අදහසට සාපේක්ෂව එතකොට දැන් මේ ඇහැ රූප චක්කු විඥානේ දැන් උපදින්නේ අවිද්‍යාව මුල් වෙලායි. අපි කියමු ඇහැට උන්න සීමා නොකරලද මනසින් රූපයක් හම්බ වුණා. මෙතන ඇත්ත නොදන්නාකම නිසා දැන් පෙනිලා ඇහැට පෙනෙනවත් එක්කම අපි ඒක අහවල් පුද්ගලයා අහවල් කෙනා එයා හරි හොඳයි හරි ලස්සනයි කියන අදහස් ටිකක් ඇතුළේ දැන් උන් උපාදානයේ අරබය ඇත්ත නොදන්නා කම නිසා උපාදානය අපේ මනසේ යෙදිලා තේරෙන්නේ ආයේ ගිහිල්ලා පොඩ්ඩක් එයාට කතා කරලා බලන්න ඕනේ එයා හම්බ වෙන්න ඕනේ කියලා දැන් මගේ මනසේ තියෙන අදහස් ටික නිසා ආපහු එනවා බලන්න බලන්න යනවා කියන්නේ ආයෙත් ඇහැ උපදිනවා රූපය උපදිනවා චක්කු විඤ්ඤාණ උපදිනවා කියලා මේ පින්න දර්ශනේ දැන් උපදිනවනේ දැන් ආයෙත් මේ ස්කන්ධ ටිකේ ඉපැද්දි ඉස්සෙල්ලාම අදහ මේ මගේ අදහසක් නැතුව ඇහැ රූප තිබුණු හින්දා ගැටලයි පෙවුනේ මුලින්. තණ්හා මූලිකයේදී උනේ මම හොයාගෙන ගියේ නැහැ. හම්බ වුණේ නැහැ. පුරාණ කර්මයට හැදුන ඇහැට රූප ගැටලා පෙවුනේ ඒක උනේ. තේරෙන්නේ? එතනොන්න පිරිසිඳ නොදන්නාකම නිසා මම පුද්ගලයේ කෙනෙක් කියන අදහස ගත්තා. යා හොඳයි. කියන විස්තර ටිකක් මනසේ හදාගත්ත දොන්නේ දැන් උපාදානස්කන්ධය පිළිසෙ නොදන්නා කම නිසා උපාදාන නැත්තම් අවිද්‍යාපච්ච සංඛාර. මේ තාම උපාදානය කියන්න බෑ. කර්ම මෙතනදී. පුද්ගලෙක් කෙනෙක් කියන මට්ටම කර්ම. ඊට පස්සේ ආයාව හම්බෙන්න ඕනේ බලන්න ඕනේ කියන අපේ අදහසින් දැන් ආපහු බලන්න වෙනවා කියලා කියන්නේ ආයෙත් ඇහැ රූප චක්කු විඥාන කියන ටික උපදිනවනේ දැන් ඔන්න පංච උපාදානස් ඒත් පංච උපාදානස්කන්ධය දැන් හැබැයි මේ අර ප්‍රතිසන්දි වශයෙන් ආපු එක නෙමෙයි දැන්. දැන් අහවල් පුද්ගලයා හම් වෙන්න යෝනි කියන අදහසින්ම යාවේ. ඇහැට රූප ගැටෙනවත් එක්කම ගැටෙනවත් එක්කම අහවල් පුද්ගලයා දැක්කා කියන තැනින් තමයි අපිට කෙලෙදී අවසන් වෙන්නේ. ඒ දැන් මුලින්ම ආව කෙනාව බලන් ඕනි කියන අදහසින්මනේ. ඒ අදහස නිසාම ඇහැ රූප චක්කු විඥානය කියන ටික ඉදද්දුවට පස්සේ ඇහෙන් බලනකොට පේන්නේ හරියට බලන් දාපු කෙනා පේනවා වගේ පුද්ගලෙක් කියන අදහස තමයි අපිට පේන්නේ. දැන් උන්න පංච උපාදානස්කන්ධය ආපහු මේ ඇහැට රූප හම්බෙලා පේන ටික ඊට පස්සේ අවසන් වෙන්නේ ආ ඉන්න පුද්ගලයා හොඳයි ඉන්න පුද්ගලයා අහවලා ඉන්න පුද්ගලයා මම එක්ක කැමැත්ත හෝ අකමැත්ත කියලා එතකොට උපාදානය කියන ටික යෙදිලම තමයි අවසන් වෙන්නේ. එතකොට දැන් අපි අර කිව්වේ අපිට රූපාදී අරමුණු කෙනෙන බවකුත් තියෙනවා අපි බලන බවකුත් තියෙනවා. අපිට අරමුණු කෙනෙනවා සහ බලනවා කියලා ධර්මතා දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතනවා සහ හිතෙනවා කියලා ධර්මතා දෙකක් තියෙනවා. එහෙම නේද? හැම එකක්ම දැන් හිතලා කරනවත් නෙමෙයි. හැම එකක්ම හිතෙනවත් නෙමෙයි. ඔයගලන්ට පුළුවන් ඕනනම් දැන් හිතලා දහම් විතර්කයක් ඕන හිතන්න පුළුවන් නේ. හිතලා කරන්න පුළුවන් දේවල් තියෙනවා හරි. සමහර විතර්ක තියෙනවා හිතන්නේ හිතෙනවා. ඉබේම හිතෙනවා. Taman බලාපොරොත්තු නැති දේවල් හිතෙනවා නේ. හිතෙනවා සහ හිතනවා කියලා දෙකක් තියෙනවනේ. ඕකම තියෙනවා බලනවා සහ පෙනෙනවා කියලා ධර්මතා දෙකක්. පෙනෙනවා කියන තැනදී Tamanගේ මෙහෙවීමෙන් තොරව උත්සාහයෙන් තොරව අපිට හම්බ වෙන විපාක මට්ටමක් ඕකට තමයි අපි තණ්හා මූලිකයි කියලා කිව්වේ පෙනෙන මට්ටම. පෙනෙනවා කියන තැනක තියෙන ඇත්ත නොදන්නාකම නිසා පෙනෙනවා කියන දෙයට එක එක නිමිති මනසේ හදාගෙන අදහස් උපද්දවාගෙන ඒ අදහස් වලින් යුක්තව අපි බලන්න යනවා බලනවා කියන ටික හැම වෙලෙම අවිද්‍යාව මූලිකයි ඒ බලනවා කියන එක අන්තිමට තමයි බලනවා කියන තැනත් උපාදාන ස්කන්ධය බැලුවාම බලන එක හොඳයි හෝ නරකයි වශයෙන් උපාදානයේ යෙදෙනවා. උපාදානයේ යෙදෙනවා. උපාදාන ස්කන්ධයට උපාදානයේ යෙදෙනවා. එතකොට හැම වෙලාවෙම මේ පෙනෙනවා කියන තැනක පෙනෙනවා කියන තැනක සංඝහ මූලිකව හටගත්තු උපාදාන ස්කන්ධය කියන තැන පිරිසිඳ නොදන්නාකම නිසා හටගත් අවිද්‍යාවෙන් හටගෙන ආපහු ඇහැ රූප හෝ චක්කු විඥාන කියන ටික උපද්දලා ඒකට කැමැත්ත අකමැත්ත නැත්නම් ඇලීම ගැටීම ඇති කරගෙන අවසන් වෙනවා කියන තැන දක්වා වර්තමාන පටිච්චසමුප්පාද ධර්මතා ටිකක්ම වෙනවා මේ ඔක්කොම ටික එකතු කළායි කර්ම විපාක කෙලස් කියන තුනම එකතු කරලා තමයි කර්ම වටේ කියලා අපිට හම්බ අන්තිමට ගත්තාම ප්‍රතිසන්දි නාම රූප දෙකට කර්ම විඥානයේ සකස් වෙලා කියන ටිකකුයි අන්තිමට තියෙන්නේ. විඥානපච්ච නාම රූප. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානය දැසගත්තාම නාම රූප වෙලා ආයතන හැදිලා ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙනවා කියන තැන දකින්ද තණ්හා මූලිකයි මුල් ටික තණ්හා මූලිකයි සීමා නොකරන ලද මනසක් තියෙන්නේ පිනෙනවා කියන ටික. ඊට පස්සේ ඔය ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් වර්තමාන පටන් ගන්න පෙන්වනදී ඇත්ත නොදන්නාකම නිසා සත්‍යයේ පුද්ගලයන් රන් රෙදි මුතු මැණික් කියලා හිතන්න ගන්නකොට දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා ඒ සත්‍යය පුද්ගලයා දිහා බලන්න ඕනේ අදහසින් බලනකොට සංඛාරපච්ච විඥාන අවිද්‍යාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන ඒ රත්තරන් දිහා බලන්න ඕනේ කියලා සිතින් දැන් බලන්නේ දැන් ආයෙත් මේ ටිකම වෙනවා වර්තමානයේක සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියලා ඒ නාම ධර්ම අරමුණු කළ රූපය දිහා බලනවා ඒ නිසා චක්කායතනෙ හැදෙනවා චක්කු සම්පස්සේ හැදෙනවා දැන් දැන් රූපේ බලන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කෙනෙන්දී ඇත්ත නොදන්නා කම නිසා මිනිසියෙක් කියන අදහස හිතුවා හිතලා මිනිසිය දිහා බලන්න හදනකොට දැන් ආයෙත් අවිද්‍යාව මූලිකව අවිද්‍යා සංකාර විඥානාවන් සලආයතන පස්ස විදලා කියන මිනිසිය දිහා බලනවා අපි කියලා මේ ටික දෙක ක්ෂණිකව තායිත් වෙනවා ප්‍රතිසම්පාදේ කියන්නේ දැන් හිතනකොට ප්‍රතිසම්පාද අංග ටික ආයෙත් ඉදිරියට තියෙනවා හැබැයි දැන් මේ ටික අවිද්‍යාව මූලිකයි මේ ටික ප්‍රතිසන්දි විපාක නෙමෙයි ඔකට කියන ප්‍රවෘත්ති විපාක. මේ අවිද්‍යා මූලිකව හම්බෙන ටිකට කියනවා ප්‍රවෘත්ති විපාක කියලා. තණ්හා මූලිකව හම්බෙන එකට කියනවා ප්‍රතිසන්දි විපාක කියලා. ප්‍රතිසන්දි විපාක කියලා. ප්‍රතිසන්දි මට්ටමේ හම්බ වෙච්ච ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසායි වර්තමාන ප්‍රවෘත්ති විපාක උපදවා ගන්නවා. මොකද ඒක අපිට වෙනස් කරගන්න පුළුවන්. ප්‍රතිසන්දි මට්ටමේ හම්බ වෙච්ච ටික පිරිසිඳ නොදන්නා කම නිසා අවිද්‍යාව නිසා කාමවචර මට්ටමේ කර්මයක් හදාගෙන ඒ කාමවචර මට්ටමේ කර්මයට විපාකයක් හැටියට චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන කියන ටික උපද්දලා ඒ විඥාන නිසා නාම රූප වල චක්කායතන සෝතායතන කියන ආයතන ටික උපද්දලා චක්කු සම්පද සෝත සම්පස්ස කියන ස්පර්ශයේ උපද්දවගෙන ඒවට තණ්හා උපාදාන විවින් ජීවත් වෙන මට්ටම කාම භූමිය අපි හදාගෙන තියෙනවා. ඒ කියන්නේ ඇහැට පෙනෙන ටික පිළිසිඳ නොදන්නාකම නිසා ඒකට හිතලා ආපහු රූප බලලා රූප බලන් හිත යොමු කළා ඇහැ උපද්දවාගෙන චක්කු සම්පස්ස උපද්දවාගෙන ඔන්න කර්ම කෙලෙස් ඇති කරගන්න කමක් තියෙනවා. සීමා නොකරන ලද මනසින් සද්දේ හම් වෙනකොට සද්දේ පිරිසිදු නොදන්නාකම නිසා සද්දේ අර්භය අවිද්‍යාව පච්ච සංකාර හිතලා ඒ හිතපු නාම ධර්ම අරමුණු කරගෙන එබඳු අදහසකින් සද්දේ අහන්න ඕනකම නිසා සෝතායතනෙ උපද්දලා මේ විදිහට ස්පර්ශ ආයතන හයම අපි උපද්දවාගෙන දැන් මේ කාමවචර කර්මයක් අපි විඳින විපාකයක් විඳින්නේ පෙර ජීවිතයේ ප්‍රතිසන්දියට නෙමෙයි පෙර ජීවිතයේ ප්‍රතිසන්දියට කාම ධාතුවේ උපන්නා. කාම උප්පත්ති භවයේ ලැබුවා. කාම ධාතුව පිරිසිඳ දැකලා කාම උප්පත්ති භවයේ පිරිසිඳ දැකලා කාමයේ જાතිය නැති කරන්න තිබුණා අපිට. අපිට වර්තමාන විපාක ටිකක් තියෙනවනේ ප්‍රවෘත්ති විපාක චක්කු විඥාන සෝත විඥාන කියලා කියන එක්ෂණික જાතිය කාම භූමියේ ඉපදී. ප්‍රතිසන්දි සීමා නොකරන ලද මනස කියන්නේ උප්පත්ති භවයට භවයේ දෙයාකාරයි කර්ම භවය සහ උප්පත්ති භවය කියලා මේ ආයතන ටිකට කියනවා ඉද උප්පත්ති භවසනේ මේ උප්පත්ති භවය. උප්පත්ති භවය කාම භවයේ උප්පත්ති භවය පිරිසිඳ නොදන්නාකම නිසා නැත්තම් කාම ධාතුව පිරිසිඳ නොදන්නාකම නිසා කාම මට්ටමේ කර්මයක් අපි කළා කාම මට්ටමේ විපාකයක් උපද්දවගෙන ඒ විපාකයට තණ්හා කරන අපිට දැන් කාමවචර සැප දුක් විඳින්මින් කාමවචර කර්මයක් රැස් කර කර ඉන්න අය අපිට පුළුවන් මේ කෙදි මෙහෙම එකක් කරන්න කියලා. කාම භවයේ උප්පත්ති වශයෙන් ඉපදිලා මේ සීමා නොකරන ලද මනස කාම ධාතුව පිරිසිඳ දකින්න පුළුවන්. පිරිසිඳ දැකලා කාම මට්ටමේ ඉක්මවල රූපවචර මට්ටමේ කර්මයක් කරගන්න පුළුවන්. කරන්න පුළුවන්. කළා රූපවචර විපාකයක් උපදවා ගන්න පුළුවන් ධ්‍යාන. දැන් එයාට කාම මට්ටමේ සැප දුක් විඳින්නේ නැහැ. රූපවචර මට්ටමේ විපාකයක් නැහැ. කාම ධාතුවේ ඉපදිලා කාම ධාතුව පිරිසිඳ දැකලා කාම ධාතුවේ මිදිලා කාම ධාතුව දුරු කළා රූප ධාතුව උපදවා ගන්න පුළුවන්. රූපාවචර කර්මයක් කරන්න පුළුවන්. කළා රූප භවය උපදවා ගන්නවා. දැන් රූපාවචර මට්ටමේ කර්මයට රූපාවචර විපාකයක් තමයි උන ධානයක් උපදවා ගන්න. දැන් ධානයට තණ්හා කළොත් මෙයාට රූප භවයේ තමයි ප්‍රතිසන්දි පිණිස තියෙන්නේ. තව පුළුවන් කාම ධාතුවේ ඉපදුන මේ ස්පර්ශ ආයතන හය ඇතුළු සීමා නොකළ ලද පනසේ උපන්නා. කාම ධාතුව පිරිසිඳ දැකලා කාම ධාතුවේ නොඇලී අරූපවචර කර්ම මේ සීමා නොකරන ද මනසක් හම්බෙන තැන අරූපවචර මට්ටමේ සිතුවිලි ටිකක් පරිහරණය කරන්න මම ඊට පස්සේ ඒකට විපාක හැටියට මට අරූපවචර ධ්‍යාන මට්ටමක උපදවා ගන්න පුළුවන් අරූපවචර ධ්‍යාන මට්ටමක උපදවා ගත්තට පස්සේ ඒ අරූපවචර ධ්‍යානයටයි මගේ තණ්හාව එදෙන්නේ එතකොට මේ ප්‍රවෘත්ති විපාකයේ මට අරූපවචර විපාකයක් කරගෙන තියෙනවා. ඒ අරූපවචර විපාකයේ ප්‍රවෘත්ති පැවැත්ම තුළ විපාකය, ධිට්ඨ ධම්ම විපාකය, ඒ විපාකෙට තියෙන තණ්හාවෙන්ම ප්‍රතිසන්දි වශයෙන් විපාක වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් උපදිනවා. එතනම් උප්පත්ති වශයෙන් යනවා. එතකොට සීමා නොකරන ලද මනසක් ඇතුව තණ්හා මූලිකව හටගත්ත මේ ස්කන්ධ ටික තිබුණු පමණකින් පෙර ජීවිතයේ කර්මයකට නෙමෙයි අද දරුවන්ගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වලින් අපි සතුටු වෙන්නේ. අද අද වර්තමාන කර්මයකට. පුරාණ කර්මයට හැදුනේ ඇහැ, කන, නාසය, දිව, ශරීර මේ ටික පුරාණ කර්මයට හැදුනේ. ඒ නිසා අපිට රූප, ශබ්ද මේ ටික උපද්දලා දෙන එක විතරයි තියෙන්නේ. දැන් පුළුවන් අපිට ඕන්න මේ ටිකෙන් මිදෙනවද නැවත කාම භවයටම එනවද කියන කාරණාව. මුදට මතක තියාගන්න කාමවචර මට්ටමේ වස්තුවකට කාමවචර විපාකයකට ඒ කියන්නේ වේදනාපච්චයතනන් විපාකයෙන් පස්සේනේ කෙලෙසියෙන්නේ නේද? හරි. කාමවචර මට්ටමේ විපාකයකට තණ්හා කළොත් රූපවචර හෝ අරූපවචර මට්ටමේ රූපවචර හෝ අරූපවචර මට්ටමේ උපත්යක් ලබන්න පුළුවන්ද? බෑ. එතකොට කාමවචර මට්ටමේ විපාකයකට තණ්හා කළොත් ලැබෙන්න වෙන්නේ කාමවචර මට්ටමමයි. දැන් අපිට කියන්න අපි කතා කරමු අපිට හම්බ වෙන මේ ටික සීමා නොකරන ලද මනස කියන තැන කාමාවචර නම් කාමාවචර තමයි නමුත් ඒක කාම මට්ටමේ ප්‍රවෘත්ති විපාකයක් වුණොත් කාම වටේ ප්‍රවෘත්ති විපාකයක් වුණොත් නැත්නම් කාමයේ පරිභෝජනය කරන මට්ටමක් වුණොත් මේ තියෙන දේවල් වලට තණ්හා කරලා අපිට කවදාවත් රූපාරූප භවයෙන් උපදින්න බෑ උපදින්න වෙන්නේ කාම මට්ටමෙමනේ. එහෙමනම් දැන් කෙනෙක් රූපාරූප භවයක උපදිනවා නම් එයාට උපදින්න මොකක් හරි මේක වෙනසක් කරගන්න වෙනව නේද? කාම ධාතුවේ ඉපදිච්ච කෙනෙක් රූපාරූප භවයේ උපදින්න නම් කෙලින්ම කාමවචර, රූපවචර, අරූපවචර කර්මයකට හොඳට මතක තබා ගන්න දැන් ලෝකයේ අද වර්තමානයේ තියෙන වෙනස නැත්තම් දෝෂේ මෙන්න මෙතන. ඕකේ තියෙන තැනක් දැන් අද ගොඩාක් දෙනෙක් හිතන්නේ කාමවචර මට්ටමේ විපාකයකට කාමාවචර මට්ටමේ විපාකයකට කාමාවචර මට්ටමේ රූපාවචර මට්ටමේ අරූපාවචර මට්ටමේ කර්ම රැස් කර ගන්නවා එහෙම නැත්නම් කාමාවචර මට්ටමේ විපාකයකට රූපාවචර අරූපාවචර කාමාවචර රූපාවචර අරූපාවචර කෙලෙස් හදාගෙන අපි ප්‍රතිසන්දි වශයෙන් කාමාවචර රූපාවචර අරූපාවචර මට්ටමට යන්නේ කාම නිමිතිය වල තියෙන තණ්හාව මතයි කියන එකයි ලෝකේ කියන්නේ. මම කියන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ විදිහක් නැහැ. එතකොට දැන් හොඳට දැක්කා කාමවචර මට්ටමේ විපාකයක් උපදවාගෙන ධානයක් තිබුණොත් උපදවා ගත්තොත් ඒ ධ්‍යාන සැපයට තණ්හා කළොත් නේද ඒ තණ්හාවට අනුව බ්‍රහ්ම ලෝකේ උපදින්න වෙන්නේ ජාතිය නම් භවය නිසානේ. භවය උපාදානිය නිසානේ. උපාදානිය තණ්හාව නිසානේ. තණ්හාව වේදනාව නිසානේ. එහෙනම් ධ්‍යාන මට්ටමේ සැපයක් තිබුණොත් නේද තණ්හා උපාදාන වෙලා ඒ මට්ටමේ රූපී භවයට යන්න වෙන්නේ. හරි. එතකොට ධ්‍යාන මට්ටමේ සැපය කියලා කියන්නේ විපාකයක්නේ. හරි. ඔය විපාකයට කර්මය කොතනද තියෙන්නේ? මේක පෙර ජීවිතේකද? අපි දැක්කනේ දැන් පෙර ජීවිතේට කර්ම කළ විපාක ඇතුළේ කාම ධාතුනේ අපි උපන්නේ. තේරෙන්නේ නේද? දැන් කාම ධාතුවේ උපන්න තැන විපාකය යම් මට්ටමක් පිරිසිඳ දැකලා යම් මට්ටමක් අවිද්‍යාව දුරු කළා. යම් මට්ටමක් විද්‍යාව උපදවා ගත්ත නිසා නැත්තම් ඒ විපාකය හම්බ වෙච්ච තැනක රූපාවචර මට්ටමේ කර්මයක් කළ නිසා කර්මයක විපාක හැටියට නේද මේ ධ්‍යාන ලැබුණේ. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ දැන් අපිට ඇහැට පෙනෙන තැන කාම ධාතුනේ අපි උපන්නේ. අපි දැන් වෙනද වගේ කාම නිමිති ගන්න නැතුව ධ්‍යාන මට්ටම ලැබෙන්න පුළුවන් විදිහට මේ ගැන හිතුවනේ අපි දැන්. මේ පෙනෙන රූපී ඇත්ත මෙන්න මේකයි මේ මහ භූත නිසා හැදුණු උපාදාය රූපයක් කියලා කාම වස්තු අයින් වෙන විදිහට රූපය පිරිසිඳ දකින විදිහට නැවත නැවත නැවත නැවත මම හිතපු හිඳයි පෙනෙන දේ අරබ්ය කාම ධාතුවේ උපන්නේ ඇහැ රූප චක්කු විඥානේ ඇතුව උපන සීමා නොකන ලද මනස කාම ධාතු ඉපදිලා කාම ධාතුවේ ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව කාම ධාතුවේ මිදෙන විදිහට මම මේක රූපයක් වර්ණ සටහනක් උපාදාය රූපයක් කියලා රූපේ ඇත්ත ඇති හැටි බලන විදිහට හිතපු නැවත නැවත නැවත නැවත හිතපු හිඳයි විවිච්ඡේව කාමයේ විවිච්ඡ කුසලයේ කියලා කාමයන්ගින් වෙන අක්ෂලයන්ගින් වෙනව විවේකයෙන් හටගත්තු ප්‍රථම ධ්‍යාන කියන මට්ටම මගේ මනසේ උපන්නා. එතකොට දැන් මේ ප්‍රථම ධ්‍යාන කියන විපාක මට්ටම කාමවචර කර්මයකට වෙන්නේ නැහැ උනේ නැහැනේ. කාමයේ අතහැරලා රූපවචර මට්ටමේ කර්මයක් කළ නිසා වැඩි නිසා තමයි විපාක හැටියට ධානයක් උපන්නේ. තේරුණානේ? ඒ ධානයට තණ්හා කළොත් දැන් ධාන සැපය එක සැප වේදනාව දෙආකාර තණ්හාවක් ඇතුළු වෙනවා. මේ ධාන සැපයම දැන් මේ ජීවිතයේ ධානයට තියෙන තණ්හාවත් ඇති වෙන ධම්ම තණ්හාවත් ඇති කරනවා. ප්‍රතිසන්දි වශයෙන් උත් උප්පත්ති වශයෙන් උත් බ්‍රහ්ම ලෝකේ උපදවනවා. එතකොට මේ එකම ධ්‍යානයේ අරබය තියෙන තණ්හාව නැවත නැවත ධ්‍යානයට සමවද්දමින් මෙතනත් තිබිලා ප්‍රතිසන්දි වශයෙන් උත් යනවා කියන දෙකම කරනවා එකම වේදනාවේ. තේරුණානේ? හරි. දැන් හොඳට බලන්න මේ ධානය දැන් උපන්න විපාක මට්ටමේ මේ ධානයට කියන ප්‍රවෘත්ති විපාකයක් කියලා. මේ ප්‍රවෘත්ති විපාකෙට තණ්හා කළොත් තමයි ප්‍රතිසන්දි වශයෙන් විපාකය යන්නේ. ධානය උපන්නත් ඒකේ තණ්හාව ඇලුනේ නැත්තම් තණ්හා නොකළොත් ඒකේ අනිත්‍ය දැක්කොත් ප්‍රතිසන්දි වශයෙන් ඒත් යන්නේ ඒ ධානයේ නිකාන්ති වශයෙන් සතුටු වීම වශයෙන් ඇලුනොත් නිතන් මේ ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. නේද? ඒක හැම වෙලාවෙම විපාකයේ කර්මය හෝ විපාකේ නෙමෙයි දෝෂي තියෙන්නේ. තණ්හා උපාදාන කියන ටික මතයි භවයේ જાතිය කියන ටික තියෙන්නේ. එතකොට මේ ධ්‍යාන සැපයට තණ්හා කළොත් තමයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නම් ඒ ප්‍රතිසන්දියට හේතුව මේ ධ්‍යාන සැපේ අරබිය ඇති තණ්හාව. ඒකට හේතුව ධ්‍යාන සැපය. සැපේට හේතුව මොකද්ද අපි ගන්නවා කියලා කෙලවට ඇවිල්ලා කර්මය. හරිද? රූපාවචර මට්ටමේ කර්මයක් කළ නිසාද? දැන් ඕක ප්‍රතිසන්දී මෙහා බලලා හරියන්නේ නැහැ. රූපාවචර මට්ටමේ කර්මයක් දැන් කළ එකට විපාකයක් හැටියට දෙහන්න. හරි. ඔන්න ඒක. ඊට පස්සේ අරූපාවචර මට්ටමේ කර්මයක් වෙන විදිහට ඇහැට කනට දිවනාසයට මේව අරමුණු හම්බ වෙද්දී අපි අරූප මට්ටමේ කාම මට්ටමෙත් රූප මට්ටමත් අතහැරෙන විදිහට නාම ධර්ම විතරක් ප්‍රකට වෙන විදිහට මේ නිමිත්තට හිත තියලා බලන්න උරු වුණොත් කාම මට්ටමයි රූප මට්ටමයි දෙකම අතහැරෙන විදිහට නාම ධර්ම ප්‍රකට වෙන විදිහට හිත තබන්න අපිට පුළුවන් වුණොත් ඒක කියන අරූපවචර කර්මයක් අපේ කර්මයට විපාකයක් හැටියට අරූප සමාපත්තිය ඇසුරු කරන්න පුළුවන් මේ ආයතන ටික ඇසුරු කරද්දී අරූප ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. එහෙම වුණොත් ඒ අරූප මට්ටමේ ධ්‍යානයකට තණ්හා කළොත් අරූප භවයේ උපදින. තේරෙනවද? දැන් ඕගලන්ට එක කාරණාවක් තේරෙන්න ඕනේ කාමවචර මේ රූපවචරෝ අරූපවචර විපාකයක් උපද්දවා ගත්තට පස්සේ ඒ විපාකයට තණ්හා කළොත්මයි ආපහු කාම භවය හෝ මේ මේ රූප භවය හෝ අරූප භවය උපන්නේ නේද? එතකොට රූප භවයේ අරූප භවයේ නැවත ඉපදෙන්න හේතුව දැන් මෙතන තියෙන ධ්‍යාන මට මෙතන තියෙන විපාකයට තණ්හා කරන නිසා ඉන්නේ. මෙතන විපාකයක් හැදෙන්න හේතුව මෙතන කර්ම රැස් කරගත්ත බවනේ. තේරෙන්නේ? ඒ විදිහටම දකින්ද අද අපිට කාමවචර මට්ටමේ විපාකයකට කාම විපාකයක් තිබුණොත් කාමවචර මට්ටමේ තණ්හාවක් අපිට ඇති වෙයි. තණ්හාවක් ඇති වුණොත් කාම භවය අපි ආපහු උපදී. දැන් මේ කාමවචර මට්ටමේ විපාකයක් රූපවචර මට්ටමේ විපාකයක් අරූපවචර මට්ටමේ විපාකයක් කියන තුනම වර්තමාන කර්ම නිසායි වෙන්නේ. මේ අපි කාමාවචර මට්ටමේ විපාකයක් මෙතන උපදවාගෙන තියෙන්නේ ප්‍රතිසන්දී ඉඳලා සතරේ ඉඳලා කරපු කර්මයකට නෙමෙයි කියන එකයි මට කියන්න ඕනකම තියෙන්නේ. දැන් සතරේ ඉඳලා කරපු කර්මයකට නෙමෙයි රූපාවචර විපාකෙනේ තියෙන්නේ. අරූපාවචර විපාකෙ තියෙන්නේ. සතරේ ඉඳන් ගෙනාපු එක නෙමෙයි අද මට මේක වෙනස් කරගන්න බැරි පුළුවන්කම තියෙනවා. තේරුණා නේද? ඒ වගේ අද දුව පුතා ගෙවල් දොරවල් රන් රෙදි මුතු මැණික් කියලා කාමවචර මට්ටමේ විපාකයක් විදිහේ විපාකයකට තණ්හා කළොත් ඔය තණ්හාව කාම වස්තුවකට ඔය තණ්හාව තිබුණොත් ආයෙත් උපදිනට කාම භවෙමයි හැබැයි ඔය තණ්හා ඔය කාම භවේ නැවත උපදින තණ්හාව නිසායි තණ්හාව වේදනාව නිසා මොකක්ද දැන් මේ කාම වස්තු නිසා තේරෙන්නේ දැන් මේ කාමයේ තියෙන අද අවිද්‍යාපච්ච සංඛාරා කියන ටිකෙන් අද කාමවචරස කම්මස්ස කතත්ත උපචිතත්ත විපාකම් කියලා මේ තියෙන්නේ ඉතින් මෙතන තියෙන දෝෂය තමයි මම කිව්වේ වර්තමානයේ විස්තර කරන්නේ ප්‍රතිසන්දි මට්ටමේ ටිකක් දැන් මේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ කියලා අපි කාමවචර විපාක විදිහට ටිකත් ඔක්කොටම කර්මය පෙන්වන්නේ පෙර දැන් වර්තමානයකින් ඔය මම පටිච්චසම්පාදේ විස්තර කරන අර අවුට්කමින් ඉන්කමින් කියන එකට හරි ප්‍රශ්න ගැටලු තියෙනවා කට්ටිය පිළිගන්න. මොකද ඒකට හේතුව ඔක්කොම කියන්නේ පෙනෙනවා සහ බලනවා කියන ටික අවිද්‍යා මූලික තණ්හා මූලික කියලා වචන කතා කරුවොත් ඒව ඔක්කොම පුරා පෙර කර්ම ගණේ තමයි දාලා ඔක්කොම කතා කරන්නේ. කෙටියෙන් ගත්තාම වර්තමාන විපාක ඔක්කොම ටික ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක ඔක්කොම ටික පෙර කර්ම හැටියට දාලා වර්තමානික කතා කරනවා ඒ කර්මයට ඒ විපාකයට කාමවචර කර්මයක් කරනවා කර්මයට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන තැනකින් විතරයි ලෝකේ කතා කරන්නේ මම කියන්නේ මම කියන එක තේරුම් ගන්න එහෙම වුණොත් රූප භවය අරූප භවයේ සිද්ධිය පැහැදිලි කරන්න බැරි වෙනවා රූප භවය අරූප න්‍යාය කෝකටත් එකක් වෙන්න ඕනේනේ. තේරුණා නේද? න්‍යාය කෝකත් එකයි. එහෙමනම් කාමවචර කර්ම විපාකයකටම තමයි අපිට දැන් ලෝකය කියන්නේ කාමවචර විපාකයකට තමයි රූපවචර මට්ටමේ අරූපවචර මට්ටමේ කාමවචර මට්ටමේ කර්ම හදාගන්නේ. කර්ම හදාගෙන කාමවචර රූපවචර අරූපවචර කර්මයට විපාක වශයෙන් යනවා කියලා කියන්නේ. මම කියන්නේ එහෙම වෙන්නේ කොහොමද? අපි දැන් දැක්කා කාමාවචර මට්ටමේ කර්මයක් කළොත් රූපාවචර මට්ටමේ කර්මයක් කළොත් අරූපාවචර මට්ටමේ කර්මයක් කළොත් කර්මයට විපාකයක් ਦਿੱත්ත ධම්මව හම්බ වෙනවා. කාමාවචර මට්ටමේ කර්මයට තමයි විපාක හැටියට තමයි අපි චක්කු විඥාන පංච විඥානය ගැන කියන්නේ. කාමාවචර ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ. ඕක පංච විඥානයේ මේ කර්මයට විපාක. රූපාවචර කර්මයට විපාක හැටියට තමයි ප්‍රථම දුක්ඛය තෘතිය චතුත දෙහාන. අරූපාවචර කර්මයට විපාක හැටියට තමයි ආකාසඤ්ඤාතන විඥානංචයතන ආකින්චයතන නේව සංඥානා සංඥාතන කියන විපාක. මේවා මේ දැන් ඇති කරගන්න පුළුවන් ඒවා. කාමවචර විපාකයක් තිබුණොත් ඒකට තණ්හා කළොත් කාම භවයේ රූපාවචර විපාකයක් තිබුණොත් ඒකට තණ්හා කළොත් රූප භවයේ අරූපවචර විපාකයක් තිබුත් ඒකට තණ්හා කළොත් අරූප භවය. කාම ධාතුවේ ඉපදිලා කාම භවයේ ඉපදිලා කාම භවයේ පිරිසිඳ නොදන්නාකම නිසා කාමවචර කර්මයක් කළා කාමවචර කර්මයට විපාකයක් ඇති කරගෙන විපාකයට තණ්හා කරලායි කාම භවයට යන්න වෙන්නේ. එහෙම නැත්නම් කාම ධාතුවේ ඉපදිලා කාම භවයේ ඉපදිලා එතන කර්ම විතරක් කරලා කෙලින්ම කර්මයට ප්‍රතිසන්දි විපාක කියලා විතරක් ලැබෙන්නේ නැහැ. තණ්හාව පදන යෙදෙන්න දැනක් නැහැ. පටිසම්පාදයේ අවිද්‍යාපච්ච සංඛාරා කියන තැනින් ප්‍රතිසන්දිය පෙන්වන්න බෑ කියලා මම කියන්නේ. තණ්හා උපාදාන භව කියන තැනින් ප්‍රතිසන්දිය පෙන්වන්න පුළුවන්. ඉතින් මෙතනදී එක දෙයක් පෙන්වනවා අන්තිමට මේ සීමා නොකරලද මනසක් තියෙන තැන ගත්තාම මේ පංච උපාදානස්කන්ධය උපාදානෙ යෙදිලා නැහැ ආශ්‍රවේ යෙදිලා නැහැ කර්මයේ යෙදිලා නැහැ මේ මුකුත් නැහැ මේ සීමා නොකරලද මනසක් හම්බ වෙන තැන විපාක ටික තණ්හා මූලිකයි පංච උපාදානස්කන්ධය මේ ටික පිරිසිඳ නොදන්නා කම නිසා ඔන්න දැන් ඔය ඔය දැන් එක බෝඩරයක්. ඔතනින් එහා ඉවරයි මේ ටික සීමා නොකර. ඒ කියන්නේ පෙනෙනවා කියන ටික. දැන් පෙනෙනවා කියන ටිකේ රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මුකුත් නැහැ. එහෙම සැප දුක් විඳින මට්ටමක් ප්‍රතිසන්දි. ඕගොල්ලෝ දැන් අද ගෙයක් හදාගෙන ගේ දිහා බලලා සතුටු වෙනවා නම් චක්කු විඤ්ඤාණය උපදිනවා නම් ඔය විදිහ චක්කු විඤ්ඤාණයක් උපදවා ගන්න ඔය වගේ වර්ණ රූපයකින් සැපවත් වෙනවා කියන එක ප්‍රතිසන්දීනම් ගැනද නෑ අද කරපු තාම ඕගොල්ලෝ හැදිලා ගේ මේ ඇවිල්ලා ගේ හදලා ඉවරලා මෙහෙම රූපයක් හදාගෙනයි බැලුවේ නේද එතකොට නමුත් පුරාණ කර්මයට විපාක කියන තැන පනවන්න පුළුවන් ඇහැ කන දිවනාසය ශරීරය කියන පැත්තෙන් විතරයි චක්කු විඥාන සෝත විඥාන කියන තැනකින්වත් පුරාණ කර්මයට විපාක පනවන්නේ නැහැ ප්‍රතිසන්දි විපාක ටික විතරමයි පුරාණ කර්මයට පලවන්න පුළුවන්. ප්‍රතිසන්දි විපාක කියන මට්ටම තමයි මේ සීමා නොකරන ලද මනස. රූප පේනනවා, සද්ද ඇහෙනවා, Taman ඊට අනුගත වෙලා නැහැ. දැන් පුරාණ කර්මයට හටගත්තු කාම ධාතුවේ උපන්න ඕගොල්ලන්ට අවස්ථා හතරක් තියෙනවා. භූමි හතරකට යන්න ඉඩ අවස්ථා තියෙනවා මෙතන. කැමතිනම් අනුසෝතගාමී කියලා කියන්නේ කාම ධාතුවේ උපන්නේ කාම ධාතු කාම ධාතු පිළිසින්ද නොදන්නා කම නිසා කාම ධාතුව අනුවම යන්න පුළුවන් ඕගලන්ට. අනුසෝතගාමි ඒ සෝතේ අනුවම යන්න පුළුවන්. ඒක වෙහෙසක් නෑ අමාරුවකුත් නෑ ඕගලන්ට ඒක දැනෙන්නෙත් නෑ. කාම ධාතුවේ උපන්නේ හැබැයි වර්තමානයේ මේ සක්‍රිය වෙලා තියෙන කෙලෙස්. පෙර ජීවිතයක එකක් නෙමෙයි. කාම ධාතුව පිළිසිඳ නොදන්නා කම නිසා මොන අවිද්‍යාව දැන් කාමාශ්‍රව කියන ටික මනසේ යෙදුණු ඇත්ත නොදකිනකොටම මිනිස්සෙ කුරුලෝසෝ බිත්තිය කියන අදහස් ටික යෙදුණු. මොන දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා ආශ්‍රව ටික. දැන් මේ කාමවචර මට්ටමේ කර්මය. කර්මයට විපාකයක් හැටියට මම ඔර්ලෝසුව දිහා බැලුවෝ. දැන් මේක පෙනෙනකොට ඔර්ලෝසුව කියන අදහස මමයි හිතුවේ. බිත්තිය කියන අදහස මටයි හිතුනේ. මිනිසයා කියන අදහස මටයි හිතුනේ. දැන් මට මෙහෙම අදහසක් පහළ වුණා කියන එක දන්නේ නැතුව වස්තුව කියන්නේ පෙනෙන්නේ රූපගත මාත්‍රයක්. ඔරලෝසු විත්‍ය මනුස්සයා කියන අදහස් ටික සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ චිත්තන්ත චිත්‍රානේ තතේ ලෝකේ ලෝකේ චිත්‍ර එහෙම තියනවා සංකල්පයයි රාගයයි දෙකටයි කාම කියන්නේ මේ මනසේ ඉඳලා අදහසටයි කාම කියන්නේ ඔරලෝසුව මනුස්සයා gedara කියන අදහසයි කාම කියලා මම දන්නේ නැත්තම් කාමයේ පිළිසිඳ දකින්න නැත්තම් මම මොකද කරන්නේ ඔන්න දැන් මගේ ක්ලේශ කාමී මේක කුරුලෝසුව ගෙදර මිනිසයා කියන අදහස. අවිද්‍යාපච්ච සංකාර. සංකාරපච්ච විඥාන කියන ඔරලෝසුව කියන අදහසින් මම සිත් උපද්දලා. විඥානපච්ච නාම රූපං ඒ නාම ධර්ම අනුනු කළ රූපයට හිත බැසගත්තොත් ඒ කියන්නේ සිත යොමු කරන ඇහැට. චක් ආයතනය හැදේ. චක්කු සම්පස්සේ වේ. රූපයක් පෙනේ. හැබැයි දැන් ඔරලෝසුව බලන්න ගිහිල්ලා ඉතින් දැන් ඕගොල්ලන්ට මේක ඔරලෝසුව. දැන් වස්තුකාමී ඕගොල්ලන්ට මේක. දැන් මේ අරකෝරලෝසු වෙලා දැන් තියෙනවා. වර්ණ සටහනක් තියෙන තැනක ඇත්ත නොදන්නාකම නිසා උගලෝසු කියන අදහස එදෙනකොට දැන් ක්ලේශකාමේ පිරිසිදු නොදන්නාකම නිසා ඒ අදහසින් අවිද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන මේ සංඛාරයම ඔසවන ලද සිත් උපදලා විඥානපච්ච නාම රූපයි සිතින්ම නාම ධර්ම අරුණු කළා රූපේ පැත්තට ඇහැ පැත්තට යොමු වෙනකොට රූපයට යොමුනොත් චක්කායතනයි චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ උපන්න වේදනාව දැන් ඕගලන්ට ඔරලෝසුව දකින වේදනාව තියෙන. මේ අදහසින් ආපු සිත් තියෙන ඔක්කොම. ඔරලෝසුවයි බලන්න හැදුවේ. බලන්න කියලා මේ සිතේ පැද්දුවේ. දැන් ඔරලෝසුව විඳිනකොට ඔරලෝසුවකට තණ්හා වෙනකොට මේක ඔරලෝසුවක්මයි කියලා ගන්නකොට ඕගලන් තියෙන කාම උපාදාන. දැන් ඕගලන්ට ආයෙත් හැදලා තියෙනවා කාම භවයේ ඔර්ලෝසු මෙහෙ තියෙනවා කියන තැනකින් තමයි තියෙන්නේ මේ අන්තිමට ඇහෙන් බලලා පෙනෙන දෙයක ඇත්ත නොදැන අදහසක් ඇති කරගෙන අදහසින් මේ දිහා බලලා ඒක විඳලා අතහැරනකොට කාම භවයේ නිමිත්තක් ඕගලන්ට හැදිලා ඔර්ලෝසුවක් හදලයි සැප දුක් විඳින්න ඔර්ලෝසුවක් හදලා ඔර්ලෝසුවකින් සැප දුක් විඳලා ඕගලන්ට අවසන් වෙලා තියෙනවා මනසේ පෙනිලා බලලා අවසන් වෙනකොට ඔරලෝසුවක් දැකලා අවසන් වෙලා තියෙනවා. වස්තුකාම සහ ක්ලේශකාම කියන දෙකම තියෙනවා. දැන් කාමවචර මට්ටමේ විපාකයක් තමයි ඔරලෝසුවක් නිදින්න හම්බ වෙන එක. ඔරලෝසුවට ඔරලෝසුව කාමයට විපාකයක්. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝනේ. ඔරලෝසුව කියපු කාමයට විපාකයක්. කර්මයට විපාකයක්. හොඳට තේරුම් ගන්න. කර්මය කියන එක අවිද්‍යාව නිසා ඇහැට පෙනෙන වර්ණ සටහන පිළිසිඳ නොදන්නාකම නිසායි වර්තමානයේ ඔර්ලෝසුවක් විඳලා අවසන් වුණාම ඔන්න දැන් ඔර්ලෝසුවක් තියනවා කියන තැනකින් කාම නිමිත්තක් හදනවා ඔය වගේ වර්ණ සටහනක් ඇස් ඉදිරි පිටට එනවා ඒක නොදන්නාකම නිසා කාමයේ යෙදෙනවා අපේ කර්මය කියන්නේ කාම කියන්නේ එකයි. බිත්තිය කියන අදහසක් වෙනවා. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝන දික්ඛිය. ක්ලේශකාම. සංකාරපච්ච විඥාන. දැන් ඊගාට කර්මසිත විපාකසිත කියලා කියන්නේ මේ අදහසින්ම දික්ඛිය කියන අදහස නිසාම සිත් උපද්දලා. උපද්දපු සිත්ෙන්ම නාම ධර්ම අරුමු කළ ආයි රූපෙ දිහා බලනකොට විත්‍යයි ඕගලන්ට බලන්න හම්බ වෙනවා. දැන් විත්‍යක් විඳින්න හම්බ වෙනවා කියන කාම භාණ්ඩයක් විපාකයක්. මේ කාමයට කර්මයක්. දැන් ඔන්න වස්තුකාම. ditthිය ඕගලන්ට මේ. දේශ කාමයට වස්තුකාම. ditthියකට තණ්හා කළා අවසන් වෙනවා ditthියක් තියනවා කියන තැනක. කොහොම එකක් එකක් එකක් ගානේ කෙනෙන්දී ඇත්ත නොදක මනස යෙදිලා ඒ මනස යෙදුණු දෙයින් වස්තුව දිහා බලලා අපිට අතහැරලා තියෙන්නේ එහෙමයි මේ පෙනෙන වර්ණ සටහන් තුළ රන් රිදී මුතුමැණි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා කාම ලෝකයක් ඕගොල්ලන්ට හම්බ වෙන වස්තු කාමයක් සහ ක්ලේශ කාමයක් කියන දෙක හම්බ වෙන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අපිට අද අද විපාක විඳින්නේ අද කෙලෙසයකට අදත් කාම මට්ටමේ සැප දුක් විඳ විඳ විඳ විඳ අදත් කාම මට්ටමේ සැප දුක් විඳින්න විඳින්න වෙලා මේ මට්ටමේ කාමයේ වළඳ කරමින් හිටියොත් තියෙන දෝෂේ තමයි ආයෙත් කාම ධාතුවේ ප්‍රතිසන්දි වශයෙන් යනවා මොකද කාම මට්ටමේ විපාකයකට තණ්හා කළොත් උපදින්නේ කාම මට්ටමේමයි. කාම මට්ටමේ විපාකයක් විඳ විඳ කාම රූප මට්ටමේ හෝ අරූප මට්ටමේ තණ්හාවක් ඇති කරගන්නවා කියන එක බෑ. තේරෙනව නේද? ඔර්ලෝසුවකට තණ්හා කළොත් ඔර්ලෝසු තියෙන්නේ කාම භූමිය මිසක බ්‍රහ්ම ලෝකේ ඔර්ලෝසු නැති වෙන්නේ නේද? රූප භවයේ ඔර්ලෝසු නැහැ. ඒ හින්දා ආයෙත් ඔර්ලෝසු බලන්න නම් ඕනේ පොරලෝසු පෙන්වන්න පුළුවන් විදිය ඇහැක් හැදේ. මේ විදිහේ ඇහැක් රළු ඇහැක් හදන්න නම් මේ විදිහේ චක්කු ප්‍රසාදයක් හැදුනොත් තමයි රූප පේන්නේ. මේ විදිහේ චක්කු ප්‍රසාදයක් හදන්න නම් මේ විදිහේ ඇහැක් හදන්න පුළුවන් විදිහේ මොකද්ද? කයක් තියෙන්න වෙනවා. ඇයි ඒ? මේ ඇහැ පිහිටලා හිටින්නේ මෙබඳු කයකින්නේ. ඇයි? කන බොන ආහාර පාන හොඳට දිරවලා කුඩු කරලා මැෂින් එකක් හදලා ඒ මැෂින් එක හරහා මේ ඇහැ මේ මැහැ හදන්න ඇහැ හදන්න මැෂින් එක හදන්න වෙනවා. ඕගොල්ලෝ මේ රූපෙ විතරයි තණ්හා කරන් දුන්නේ මේ ටික ඔක්කොම ප්‍රාර්ථනා කරලා තියෙනවා. මං කිව්වේ දැන් කෙනෙක් මේ හොරි කුෂ්ඨයක් හැදිලා හොරි කුෂ්ඨේ කැමති නෑ. හැබැයි ඒක කහනකොට ටිකක් හරි සැපයි. එතකොට කහන සැපියේ ටිකක් එක සැපයි. සැපයට කැමති. හැබැයි කුෂ්ඨයට කැමති නෑ. කුෂ්ඨේ එපා මට මේ සැපේ හොඳයි කියලා සැපේ විතරයි ප්‍රාර්ථනා කරන්න. කුෂ්ඨේ කහනකොට ඇති වෙන සැපේ ප්‍රාර්ථනා කළාම කුෂ්ඨේ ඉබේම ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඇයි දැන් මේ වගේ සැපයක් ලැබෙන්න නම් නැවත කුෂ්ඨයක් හැදෙන්න බෑ වෙනවනේ. එයාට කුෂ්ඨය පාවුනාට මේ සැපේ ඕනේ නා. කුෂ්ඨ ප්‍රාර්ථනා කරන්න ඕනේ සැපේ ප්‍රාර්ථනා කළාම එයා කුෂ්ඨ රෝගී ඉබේමයි ප්‍රාර්ථනා කළේ. මොකද මේ වගේ සැපක් ගන්න නම් මේ විදිහේ කුෂ්ඨ රෝගියා දදයක් තියෙන්න ඕනේ. දදයක් නැති තැනක කැසුවට ඔය සැපේන්නේ නැහනේ. දදයක් කුෂ්ඨයක් තියෙන තැනක කැසුවහම නම් මේ සැප ඕනේ. මට ඕනේ මේ බඳු සැපේ මේ සැප වේදනාව හොඳයි. කුෂ්ඨ කහනකොට ඇතුළේ සැපේ හොඳයි. මට මුකුත් කුෂ්ඨ ඕනෙත් නැහැ, කකුල් ඕනෙත් නැහැ, මුකුත් ඕනේ මේ සැපේ විතරයි ඕනේ. සැපේටයි මම කැමති. හරි. ඒබඳු සැපයක් ලැබෙන්න නම් කුෂ්ඨ රෝගයක් කහන්න වෙනවා. හරිද? හරි. කසන්න නම් කුෂ්ඨ රෝගයක් තියෙන්න වෙනවා. කුෂ්ඨ රෝගයක් හැදෙන්න නම් මෙබඳු කුෂ්ඨ රෝග හැදෙන්න පුළුවන් මෙබඳු කබලිකහ රූපයක් හැදෙන්න වෙනවා. කියලා අන්තිමට මේ වේදනාව විතරක් ප්‍රාර්ථනා කරන අපි මෙබඳු කයකුයි කුෂ්ඨෙකුයි ඔක්කොම ටික ප්‍රාර්ථනා කරලා තියෙනවා. නේද? ඒ වගේ මට මේක දැකලා ඇතිවෙන වේදනාව විතරයි මම කැමති. මට අන්තිම එකක්වත් වැඩක් නැහැ. නමුත් ওই වේදනාව එන්න නම් ওই විදිහේ වේදනාවක් සැපයක් එන්න නම් ওই විදිහේ රූපයක් පේන්න වෙනවා. ওই විදිහේ රූපයක් පේන්න නම් ඇහක් තියෙන්න රූපයක් ඕනේ. ওই විදිහේ රූපයක් පේන්න නම් ඇහක් තියෙන්න ඕනේ. ඒ මට්ටමේ රූප වෙන්න ඇහක් තියෙන්න වෙනවා. ඒ මට්ටමේ පෙන්වන ඇහක් හැදෙන්න නම් ඒ මට්ටමේ කය හදන්න වෙනවා කියලා අන්තිමට දන්නේම නැතුව මේ පෙනෙන සැපේ විතරයි ප්‍රාර්ථනා කරන මුළු කබලින්කාහාරයෙන් ප්‍රාර්ථනා කරලා තියෙනවා අපිට. සැපේ විතරක් ගන්න බෑ කුෂ්ඨ නැතුව ඒකයි ඕගොල්ලෝ පෙනෙන රූපයට ටිකක් කැමති ඇති වෙන එක විතරයි හම්බ වෙන්නේ gedi pitiyu මහ කය. වෙන්නේ එහෙනම්. එතකොට ඔන්න දැන් අපි දැක්ක වස්තුකාමයේ සහ ක්ලේශකාමයේ ඇති වෙන හැටි. කාම ධාතුවේ ඉපදිලා දැන් එතකොට බලන්න මේ අපිට වස්තුකාමයේ කියන ටික හම්බුනේ ක්ලේශකාම නිසානේ. ක්ලේශකාම කියන ටික හම්බුනේ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ ප්‍රතිසන්දි මට්ටමින් විපාක ටික පිරිසිදු නොදන්නාකම නිසා කියන තැනකට යනවා. නැතුව වස්තුකාමයට ක්ලේශකාමයට කියන අපි අද පරිහරණය කරන සැප දුක් විඳලා කාමය කියන එක. පුරාණ කර්මයට හම්බෙච්ච ටිකක් එහෙම නෙමෙයි. කාමය ඇති කරගන්න පුළුවන් ධාතුවයි අපිට ලැබුණේ මුලින්. පුරාණ කර්මයට කාම ධාතුවයි ලැබුණේ. කාමය ලැබුණ නැහැ. වස්තු කාමය හෝ ක්ලේශ කාමය කියන එක මේක කෙලෙස් එක්කයි මේ ස්කන්ධ ටික තියෙන්නේ. මේ ප්‍රවෘත්ති විපාක කියන තැන කාමයේම කෙලින්ම පංච විඥාන කියන කාමවචරමයි. ඊට පස්සේ අපිට පුළුවන් දැන් කාම ධාතුව අපි උපන්නට පස්සේ කාම ධාතුව පිරිසින් දැකලා ක්ලේශ කාමය කියන තැන නැත්නම් අපි කියමුකෝ කාම ආශ්‍රය වෙනුවට කාම මට්ටමේ නිමිති වෙනුවට අපි රූපාවචර මට්ටමේ නිමිත්තක් හදා ගන්නවා රූපාවචර මට්ටමේ නිමිත්තක් කියලා කිව්වේ පෙනෙන රූපයේ ඇත්ත ඇති හැටි රූපේ පිළිසඳ දකින්න. දකින්නකොට අපිට හම් වෙනවා පෙනෙන්නේ වර්ණ සටහනක්. ඒක තියෙන තැනක ඔරලෝසු බිත්තිය කියනක අපේ මනසේ නේද යෙදෙන්නේ කියලා දකින්නකොට රූපේ වෙනම දකින්නකොට කාමයේ පිළිසඳ දකින්න. දකින්නකොට අපිට පේන වස්තුව කියනක කාමේ නෙමෙයි, බහඬ නෙමෙයි. අපේ මනසේ යෙදিলা තියෙන කියලා දැක්කට පස්සේ අපි කාමයේ ඇලෙන්නේ. ඒ කියන්නේ මේ අදහති මේ දිහා බලන්නේ වස්තු කාමයේ මිදෙනවා කියන්නේ. දැන් මේ වස්තුව කාමයේ වෙන්නේ නැහැ එතකොට අපිට. කාමයේ පිළිසිඳ දැක්කොත් දැක්ක ඇසිඩ් පිටින්න වර්ණ සතහනක් රූප මාත්‍රයක්. චිත්තන්ති චිත්‍රණ තත්ත්ව ලෝක ලෝක චිත්‍ර ටිකක් තියෙයි. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ කියන ටික අපිට හසු වෙනවා. දී ඔර්ලෝසෝ, බිත්තිය, මිනිස්සය, පිඟාන, කෝප්පේ කියලා අපි තුන යෙදෙන්නේ. කියන අදහස දකින මට්ටමට ආව දැනගන්න නෙමෙයි පෙනෙන මට්ටමට ආවෝ. පෙනෙන මට්ටමට ආවෝ අපි මේ කාමයෙන් මේ ස්කන්ධ ටික බහලන්නේ ආස්ත්‍රෝ ටික යොදන්නේ මේ ස්කන්ධ ටික. පොරලෝසෝ විච්චිය කියලා මෙහි දකින්න මෙහි වර්ණ සටහනක් විතරයි කියන එක දැක්කොත්. විවිච්චේව කාමේ කාමයන්ගේ බෙන් වෙනවා. අකුසලෙන් දිනුත් වෙනවා. දැන් එයාට ගෙවල් රෝ රන් රිදී මුතුමැණි කියලා ඉස්සර දුක් පීඩා එන්න ආපු එකම නිමිත්තක්වත් නැහැ. කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන්වීම නිසා මොනතරම් සැපයක්ද කියන කාරණාව Taman කෙරෙහි දකින්න. දකින්නකම නිසා හිත සමාධි වෙනවා. දැන් මෙයාට මේ සමාධියට හේතුව කාමයන්ගෙන් අකුසලයන්ගෙන් මිදීමමයි. සතුට වෙන මොකුත් නෙමෙයි මේ හිත සමාධි වෙච්ච කමඨාන වෙන මොකුත් නෙමෙයි කාමයාගේ අකුසලයන්ගෙන් වෙන්වීම. ඔන්න කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන් වෙලා හටගත් වෙන්වීම නිසා විවේකයෙන් හටගත්ත ප්‍රීතිය සැපේ නිසා හිත සමාධි වුණාම ඒ සමාධියේ ඒකංකම විතක්ක ਵਿਚාර සහිතයි. ඒ අරමුණම සිහි කරමින් අරමුණෙන් හැතිරෙනවා එකංකමක් තියනවා කියන ටිකක් තියෙනවා. ඒක හැබැයි කාමයන්ගෙන් අකුසලයෙන් වෙන්වීම නිසා හටගත්ත ප්‍රීතියක් සැපයක් එක තියෙන එකක්. මේ ගතිය. දැන් ඒ ප්‍රීතිය සැපේ අධිකතරයි ඔය ප්‍රීතියට කැමති නක්. දැන් මෙයා කැමති ඉස්සර වගේ ඔරලෝසු වලට රන් රිදී මුතු මැණික් වලට නෙමෙයි. ඒවා දුරු කිරීම නිසා හට අධික විවේකයක් තිබුණා අධික සැපසහගත වුණා කය දැන් ඒ සැපේට නම් තණ්හා කරන්නේ. දැන් ඔන්න රූපාවචරස්ස කම්මසක තත්තා උපචිතත්තා විපාක. රූපාවචර කර්ම කළ නිසා ලැබු නිසා විපාකයක්. ඔන්න ධානය සැපේට දැන් මේ සැපේ තණ්හාව. දැන් හිත ඒකයි වේදනාපච්ච තණ්හා කියන්නේ හැම වෙලෙම වේදනාව හරඹේ තණ්හා වෙන්නේ. ඉස්සර කාම භාණ්ඩ වල තණ්හා කිව්වේ ඒවෙන් සැපේන නිසා. දැන් එයාට ඒව අතහැරුණාම ධ්‍යානෙ මේ මේ සමාධිගත මනසෙන් සැපෙනකොට දැන් ඒක ඇලෙනවා හිතේ දෙන්නේ. දැන් ඔය මට්ටමේ තණ්හාව තිබුණොත් මේ ස්කන්ධ සංජ්‍යති අතහැරනකොටම ඒ තණ්හාව නිසා ප්‍රතිසන්දි වශයෙන් යනවා කොහටද? එතකොට ඔන්න අර කෙනා කාම මට්ටම උපද්දවාගෙන කෙනෙක් සතුටු වෙනවා උරෝසුව කියලා. බිත්තිය කියලා. කෙනෙක් ඒ කාමයේ පිරිසින් දැකලා ධ්‍යාන සැපයක් උපදවා ගන්නවා. ওই විදිහටම ඒ ධ්‍යාන සැපේ කියන එක නොයලී නොගැටි. ඒ මට්ටම අතහැරලා තවදුරටත් මනසින් මනසටම උපේක්ෂා වෙලා. මේ කය මට කය උදව් කරගෙන එන සැපේවත් ඇලෙන්නේ නැතුව ඒ සැපයත් අතහැරලා ඕදානික කාමෙත් ඇලෙන්නේ නැතුව මේ රූපය ඇලෙන්නෙත් නැතුව නාම ධර්ම ටිකේ නාම ධර්ම ටිකටම සීමාව හැරෙන විදියට තරම්ම උපේක්ෂා වෙලා අරූප මට්ටමක උපදවාගෙන ඒක සැප නැහැ හරි සාන්තයි ප්‍රණීතයි ඉතාම සාන්තයි. සැපය සැපයත් රළුයි. සැපයටත් වඩා ප්‍රණීතතරයි මේක. සාන්තයි. නාම ධර්මයෙන් නාම ධර්මයටම අජ්ජුප්‍රක්කා වෙලා ඉන්න ඒ සාන්ත භවය ඇලෙනවා. දැන් අරූපවචර. බාහිරේ දක්වා විහිදලා තියෙන අපේ මනස කාම භාණ්ඩ කියන බාහිරේ දක්වා අනුක්‍රමයෙන් වක්‍ර කළ රූපයට ගත්ත රූපය තුල නොයලා ඉන්න මනස අනුක්‍රමයෙන් වක්‍ර කළ නාම ධර්මයන්ට කෙටි කරලා ගත්තා. හරිද? ඊට පස්සේ ඔය මට්ටමේ හිටියොත් අරූප ධාතුයි. ඊගාවට ඒ අරූප ධර්මයන්ගෙන් අරූප ධර්මයන්ට නැමිලා ඉන්න සාන්තතර ප්‍රණීත වූ ස්වභාවයේ පටිච්ච සම්පන්න බව බලලා ඒකේ තියෙන කෙලෙසියක් කෙනෙකුට අතහරින්න පුළුවන් වුණා. එමත්තම අතහරින්න පුළුවන් වුණොත් එයාට කියනවා තුන් භවයෙන්ම මිදුණා කියලා. රහතන් වහන්සේ කියනවා. දැන් අපිට පුළුවන් ওই ක්‍රම හතරෙන් ඕන එකකට යන්න. ඕන එකකට යන්න පුළුවන්කම තියෙනවා. කරගන්න පුළුවන්කම තියෙනවා. ওই කොතෙන්ට භූමි හතරටම යන්න පුළුවන් තැනක් මධ්‍යස්ථානයක් තමයි මනුස්ස කියලා කියන්නේ. ප්‍රතිසන්දි වශයෙන් ලැබුණේ ඔය ඕනම හතර හතරේ ඕනම තැනක කර්මයක් කරලා විපාකයක් පොදවා ගන්න පුළුවන් පරිසරයක්. මේ ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු තැන කාමවචර විපාකයක්ම වුණා නම් රූපවචර විපාකයක්ම වුණා නම් අරූපවචර විපාකයක් වුණා නම් අපිට ගොඩ යන්න බෑ මේක කාමවචර විපාකයක් තමයි හැබැයි ප්‍රතිසන්දි විපාකයක් කියලා දකින්න මේ තුල නැහැ වර්තමාන කර්ම කෙලෙස් ප්‍රතිසන්දි විපාක හැබැයි අපි දකින ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දකින්න හදනකොට දැකලා සතුටු වෙන විපාකයක් තියෙන ඒවා දකින්න මොකද්ද මේ කාමවචර කර්මයට විපාකයක් සසරෙන් ඉඳන් ප්‍රතිසන්දි වශයෙන් ආවටම සැප දුක් විඳිනව නෙමෙයි මේ තේරෙනවද මේ කියන්නේ ඔන්න උතනයි වෙනස ওই ටිකයි පැහැදිලි කරන්න ඕනේ මේ ඇහැට පෙනෙන තන ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු තන සීමා නොකරන ලද මනස තණ්හා මූලිකයි ප්‍රතිසන්දිය කියන තැන පංච උපාදාන ස්කන්ධය තණ්හා මූලිකයි උපාදාන ස්කන්ධ මිසක උපාදානේ නැහැ ඊට පස්සේ අර ගස් ලැබු ගහ වගේ ගස් ලැබු ගහේ ගෙඩි හැදෙනවා වගේ වර්තමාන ඒ ප්‍රවෘත්ති විපාක වශයෙන් ප්‍රතිසන්දි විපාක වශයෙන් පැමිණි තැන ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා කර්ම ඒ කර්මයට විපාක කියලා ගත්තාම මේ කාමවචර වෙන්න පුළුවන් රූපවචර වෙන්න පුළුවන් අරූපවචර වෙන්න පුළුවන් මේ කර්මයට විපාක වර්තමාන කර්මය කාමවචර වෙන්න හෝ රූපවචර හෝ අරූපවචර වෙන්න පුළුවන් ඒ වුණත් කාමාවචර මට්ටමේ හෝ රූපාවචර මට්ටමේ අරූපාවචර මට්ටමේ වර්තමාන විපාකයක් හදා ගන්න පුළුවන්. තේරුණා නේද? ගස් ලැබු ගහේ ගෙඩි. ගෙඩිය තුලේ ඇට තියෙන්නේ ඒවයි පැලවෙන්නේ වගේ. ඒ විපාකයට එන තණ්හාවයි ප්‍රතිසන්දිත පවතින්නේ. ගෙඩිය තුලේ හැම වෙලෙම ඇට තියෙන්නේ ගහ පැලවෙන්නේ. ඒ වගේ වර්තමාන විපාකයේ ඇති කරන තණ්හාව ප්‍රතිසන්දි වශයෙන් යන්න හේතු වෙනවා. ප්‍රවෘත්ති විපාක කියන ප්‍රතිසන්දි විපාක කියන තැනට ප්‍රතිසන්දි විපාක කියන තැනට කිලින්ම තණ්හාව සම්බන්ධ වෙන්නේ ප්‍රතිසන්දි පටිච්චසම්පාදයේ මුල් අංගයේ පටන් ගන්න චක්‍රය අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැනේ පටන් ගන්නවා. මොකද පෙර ජීවිතේ ප්‍රතිසන්දි විපාක ටිකක් ওই විදිහටම ලැබුණාම ඒ ප්‍රතිසන්දි ටික නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් කාමවචර කර්මයක් කළා කාමවචර කර්මයට ප්‍රවෘත්ති විපාක එතන හදාගත්ත නිසා ඒ විපාකෙට තණ්හා වශයෙන් හැසිරුණු නිසා යද මෙතෙන්ට ආවේ අද ප්‍රතිසන්දි විපාකයේ පිරිසිඳ නොදන්නා අවිද්‍යාව නිසා කර්ම රස කරගෙන කර්මයක විපාකයක් හදාගත්තොත් මෙතනත් කාම මට්ටමේ සැප දුක් විඳලා ඒ විපාකයටම තණ්හා කරලා ප්‍රතිසන්දි වශයෙන්ුත් යන්න වෙනවා. එතකොට එක වේදනාවට ඒ කියන්නේ අපිට එක කර්මයක දෙයාකාරකින් විපාක ලැබෙනවා කියලා දත යුතුයි. ditth dhamma සහ සම්පරායික. දැන් කාමාවචර කර්මයක් කළොත් දැන් කාම භාණ්ඩයන් ගෙනුත් සැප දුක් විඳින්න වෙනවා. ප්‍රතිසන්දි වශයෙන්ුත් කාම භවයේ උපත්ති වශයෙන් යන්නේ. දැන් රූපාවචර මට්ටමේ කර්මයක් කළොත් අද රූපාවචර මට්ටමේ ධ්‍යාන උපද්දවාගෙන සැප දුක් විඳිනවා කියලා විපාකෙකුත් ප්‍රතිසන්දි වශයෙන් යෑමකුත් කියලා දෙකක්ම වෙනවා මේ කර්මයට. අද රූපාවචර මට්ටමේ කර්මයක් කළොත් අද රූපාවචර ධ්‍යාන උපදවාගෙන ਦਿੱත්ත ධම්මවත් ප්‍රතිසන්දි වශයෙන් සම්ප්‍රායිකව දෙයාකාරම විපාකයක් නිඳින්න වෙනවා. කාමෙත් එහෙමයි. අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තු කාමාවචර ඒකට වර්තමාන ප්‍රවෘත්ති විපාක හැද කාමාවචර වර්තමාන විපාක ප්‍රතිසන්දි වශයෙන් විපාකක් කියලා දෙයාකාරකින් විපාක නිඳින්න වෙනවා. ඉතින් ওই ටික තමයි මට මතක් කරන්න තියෙන්නේ අපිට පුළුවන්කම තියෙනවා ආපහු කාම භූමියේ ඉන්නවද රූප භූමියට යනවද අරූප භූමියට යනවද නැතිනම් එක භූමියකට නැතු රහත්ම වෙනවද කියන ටිකට ඉඩ තියෙනවා මේ සීමා නොකරන ලද මනස තියෙන තැන. හැබැයි හොඳට දකින්ද මේ ටික පිළිසිඳ නොදක ආපහු ගියොත් ආපහු යන අපි තුන් ක්‍රමයකට තමයි යන්නේ. එක්ක කාමාවචර මට්ටමට, එක්ක රූපාවචර මට්ටමට, එක්ක අරූපාවචර මට්ටමට. බාහිරට බාහිරින්දලා ආධ්‍යාත්මිකයේ පැත්තට ඇවිල්ලා ආධ්‍යාත්මිකෙන් බාහිරට යනකොට ඒ යන gati ටිකක් තමයි කාමාවචර රූපාවචර අරූපාවචර කියන්නේ. එයාට එහි යන කෙනාට දෙයාකාරකින් විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකයා එකම වේදනාවල දෙපාරක් දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එකම වේදනාවල දෙපාරක් දුක් විඳිනවා. මේ ජනොත් ප්‍රතිසන්දි වශයෙන් කියන දෙකේ ස්කන්ධ වශයෙන් කෙලෙස් වශයෙන් ක්‍රියාකාර කරන දුක් විඳිනවා. එතකොට අපි අනිත් පැත්තට යන්න ගියොත් ඒ යන ඔක්කොටම ආපහු කර්ම චක්‍රය හම්බ වෙනවා මේ දැනුත් ලෝකය කියන එකක් හම්බ වෙනවා මරණ පස්සේ ප්‍රතිසන්දිකුත් ගන්න. අවිද්‍යාව නැති වුණොත් ලෝක නිරෝධයක් හම්බ වෙනවා. එයාට කාම භවය හම්බෙන්නේ නැහැ, රූප භවය හම්බෙන්නේ නැහැ, අරූප භවය හම්බෙන්නේ නැහැ. තමා තුල ස්කන්ධ දෙකද නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් විතරක් වෙනවා. තමන් තුල. මොකද ඇත්ත ඒකයි බාහිර ඉඳලා Taman තුලට Tamanට පෙනෙනවා. පෙනෙන දෙයට කොහොම යන්නේ? ඇත්තටම බලන්න දැන් බාහිරයේ ඉඳලා Tamanට පෙනෙන බව වෙලා තියෙනවා. Tamanට පෙනෙනවා හරිද? හිතටනේ පෙනෙන්නේ නේ. එතකොට පෙනෙන්නේ බාහිරයි කියලා පෙනෙන දේ කොහොමද අහය ආයත අරගෙන පටන් ගන්න. ඒ ඉඳන්නම් පෙනෙන බව සම්පූර්ණ වෙන්නේ. පෙනෙන බව සම්පූර්ණ වෙලා තියෙන්නේ Taman ගාවට එනකොටනේ. එතකොට පෙනෙන දේ පෙනීමෙන් පස්සේ ඉවර වෙනවා මිසක නියම ඇත්ත තමයි ආපහු යන්න බැරි කම. නේද? අපි කිමු දැන් හිස් වට්ටියක් දෙනවා අන්න පළවෙනි මිනික දානර මහත්යන්ට මහත්ය වට්ටිය කරන් ඒක ආරණෝනට දෙන්න. එයාගේ අතේ තියෙන ඔන්න මලකුත් දාලා මලක් තියෙන මල් වට්ටිය ඒක ආරණෝනට දෙන්න. ඒ නෝනගේ අතේ තියෙන මලකුත් දාලා ඔන්න දැන් මල් දෙකක් තියෙන වට්ටිය ඊගාව කෙනාට දෙන්න. ඊගාව එකන දාන. ඔහොම ඔහොම වල මල් 10ක් තියෙන වට්ටියක් බුදුහාඳුරු පූජා කරනකොට මල් 10ක් තියෙන වට්ටිය කියලා අරහේ අර පළවෙනි වට්ටිය දිහා බැලුවේ නැතිද? මල් 10ක් තියෙන වට්ටිය කියන වට්ටියක් බුදුහාමුදුරුවෝ පූජා කරුවා කියන තැනදී මල් 10ක් තියෙන වට්ටිය සම්පූර්ණ උනේ බුදුහාමුදුරුවෝ පූජා කරන්න ආසන්නම කෙනා ළඟදී මිසක මල් 10ක් තියෙන වට්ටියක් ගැන බලන් හෝ කතා කරන්න පුළුවන් ද අරේ එක එකකවත් අනුක්‍රමයෙන් පිරිපිරි පිරිපිරි ආවනේ ඒ වගේ රූපය කියන එකේ ඉඳලා රූපයක් විඳලා හඳුනන කල්පනා කරලා දැනගන්නවා කියන මට්ටමට එනකොට මෙතන සම්පූර්ණ වෙලා තියෙනවා. දැනගත්ත අර රූපය කියලා ආයෙ හිත ඇඟිලි දික් කරන්න බෑ. අපි අපි ඔක්කොම අනිත් පැත්තට කරන්නේ. දැන් අපි නිකමට කියමු මම කියන එක තේරෙන්නේ නැහැ. මොකද අපි අනිත් පැත්තටමයි යන්නේ. මේ කකුල් කියනද කියන්නේ මේසේ මෙහෙම කකුල් හතරකුයි කකුල් හතරක් නැති ඉතින් කකුල් හතරකුයි ලෑලි කෑල්ලයි මේ විදිහට තිබ්බ හින්දා නේද අපි මේසේ කිව්වේ මේසේ කියලා කියනද කකුල් ටික මෙහෙම තිබිලා උඩ ලෑලි කෑල්ල මෙහෙම තිබිලා මේ ටික වැය වෙලා මෙහෙම හැදුණු හින්දා මේසේ නේද දැන් බලන්න අපිට කකුල් ටික මෙහෙම තිබුණු හින්දා ලෑල්ලි මෙහෙම තිබුණු හින්දා මේසෙ. ඊට පස්සේ මේසෙ කියන එක ඇත්ත වෙලා මේසෙ ලෑල්ල මේසෙ කකුල් කියලා එකක් අපි බලනවා දැන් අනිත් පැත්තට ගිහිල්ලා. දැන් එහෙම කියන්න සුදුසුද කියලා බලන්න. මම කියන එක තේරෙන්නේ. දැන් මේ ලෑලි ටිකයි මේව ටික මෙහෙම වැය වෙච්ච නිසා නම් මේසේ අයිත් මේසේ කකුල් මේසේ මේ මේ ලෑල්ල කියලා එකක් හම්බ වෙනවාද? හම්බෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ තාපතෙන් ගත්තොත් කොළයි මුළුයි පොතුයි එලෙයයි අරටුවයි අතුයි ඉති ඔය ටික ඔක්කොම යෙදිලා වැයවිලා නම් ගා කියන එක යෙදුනේ දැන් ගහේ කොළ ගහේ පොතු කියලා කියනද පොතුයිති ගහ මොකද්ද දැන් කියන්න මට දැන් මුළුයි කොළයි යතුයි ඉති කඳයි ඔය ටික ඔක්කොම හින්දා ඔකට කියනවා ගහ කිව්වා හරි ඊට පස්සේ දැන් අපි කියන මේ මොකද මේ ගහේ කොළ මේ ගහේ අතු මේ ගහේ ඉති මේ ගහේ පොතු මේ ගහේ කොළ කියන දැන් මේක බලන්න දැන් ආපහු ගිහිල්ලා නෙමෙයිද කියලා මේක කෙලෙසයක් නෙමෙයිද කියලා බලන්න මේ සිව් මම මේ කියන දර්ශනය ඔන්න උතනයි අපිට ගුටි කන්න පුළුවන් දැන් ඇහැ කන දිව නාසය ශරීරය කියන ස්පර්ශ ආයතන 6 තියෙන තැන තමයි පුද්ගලයා. අපි මම කියලා කියනවා නම් සත්‍යය කියලා කියනවා නම් පුද්ගලයෙක් කියලා කියනවා නම් මම කියලා කියනවා නම් ওই ස්පර්ශ ආයතන 6ටනේ අයිති වෙන්න ඕනේ. එක්කෝ රූප බලමින් ඉන්නවා, සද්ධාහමින් ඉන්නවා, ගන්ධ සුවඳ ලබමින් ඉන්නවා, රස විඳමින් ඉන්නවා කියන ක්‍රියාදාමයක් ජීවිතය කියලා කියන්නේ. දැන් බලන්න ඔය හයම ක්‍රියාත්මක කරන මම කියලා කෙනෙක් ගොඩ නැගිලානේ. රූප බලන්නේ මම, ශබ්ද අහන්නේ මම, ගඳ සුවඳ ලබන්නේ මම, රස විඳින්නේ මම, ස්පර්ශ ලබන්නේ මම, ගඳ සුවඳ ලබන්නේ මම. අරමුණු හිතන්නේ මම කියලා හයම දන්නා වූ මම කියලා හත්වෙනි එක ඇතුළේ දැන් මේ හත්වෙනිය කොහෙද ඉන්නේ කියන්නේ? ඔන්න උතන තමයි මෙතන තියෙන වැරද්ද කෙලෙසේ. දැන් අපි දන්නේ නැතුව ඇති මේ කෑලි ටික ආයතන හයෙන් නෙමෙයි අපි සැප දුක් විඳින්නේ හයම එකතු කරගත්ත මම කියන තැනින් ওই කාමයේ කියන එක විඳින්න පුළුවන් වෙන්නේ. මේ මේස කෑලි ටික එකතු කරලා මේස කියන තැන දෝෂේ නැහැ. මේස කකුල් මේස ලෑල්ලෙන් තමයි අපි මේ ගොඩක් ජරා මරණ දුක විඳින්නේ. කොළ අතු ඉති පොතු නිසා ගහ කියන එක ප්‍රශ්න නැහැ. මොකද ওই ටික නැතිනම් ගහ නැති වෙනවා. ගහේ පුතු ගහේ කොළ කියන තැනකින් තමයි මේ සැප දුක් විඳින්නේ. උතන තියෙන කෙලෙසි තමයි ගහ නැති වුණා. අර කොළ අතු ඉති නැති වුණත් ගහ නැති වෙන්නේ නැහැ මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. අපිට. මේ කැලි නැති වුණත් මේස කැලි නැති වෙන්නේ අපිට. ඉතින් ඒකේ මම කියන්නේ අපි ජීවත් වෙන්නේ කෙලෙසේකින්. මුළු කාමය කියන එකම තියෙන්නේ මුළු සැප දුක් විඳින එකම තියෙන්නේ මානසික කෙලෙසකින් අපි ගාව. ඉතින් මේ කෙලස් ටිකෙන් සතුටු වෙන තාක් ඒ මට්ටමේ නීච සැපයක් නිදිනම් මිසක ආදීනව ගොඩක් වෙච්ච දුක් ගොඩක් විඳින විඳින සැපක් නිදින මිසක බුදුරජාණන් වහන්සේ කියන කුෂ්ඨයක් අහන එකම තමයි කියන්නේ. ඒ කියන්නේ කුෂ්ඨය කහනකොට ඇති වෙන ආස්වාදය ටිකයි ආදීනෝම ගොඩ ඊට පස්සේ කහල ඉවරනහම තුවාලේ එන්න එන්න වැඩි වෙන එක එකකුත් වෙනවා ඇති වෙන දැවිල්ල පැය ගාණක් තියෙනවා ඒ වගේ ලෝකයට ආස්වාදයේ බොහොම ටිකයි ආදීනෝවේ බොහොම වැඩි මේ ඇහි ඇහෙන් ඇහෙන් බලලා රූපයක් බලලා සැප විඳිනවා කියන එක චක්ක සංපස්සජා වේදනා එක් මොහොතයි කියන. ඒ බඳු මොහොතක සැපක් විඳින මේ ඇහැ දවසක් දවසෙත් පැය 24ම ඇහැ රැක ගන්න වෙනවා. ආරක්ෂා කරන්න වෙනවා, පෝෂණය කරන්න වෙනවා කියන තැනකින් පෝෂණය කළා කළා තමයි මෙහෙම සැපක් විඳින්නේ. කියන තැනකින් තියෙනවා. ඉතින් මේ අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ පුරාණ කර්මයට හම්බෙච්ච මේ විපාක කියන තැනින් නැවත කර්ම රැස් නොකරන මට්ටමට යන්න පුළුවන්. අර කිව්වේ එකට තියෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පුළුවන් තරම් මේ යම් යම් අදහස් වලින් මේ දිහා බලන්න එපා. අදහස් වලින් කියලා කිව්වේ ගෙවල් දුව පුතා අම්මා තාත්තා කියලා මේවා බලන්න බලන්න මේ විදිහටයි තියෙන්නේ. ඊගාව එක තමයි මේ වැරද්දෙන් නොබලනවා විතරක් නෙමෙයි ඇත්ත බලනවා කියන තැනක. ඇස් ඉදිරිපිට එන රූපේ හැම වෙලාවෙම ඇහැට පෙනෙනවා කියන තැනක පවතින ඇත්ත ඇති හැටි මෙනෙහි කරන්න හොරු වෙන්න. මෙනෙහි කරනකොට කරුණු දෙකක් වෙනවා. නූපං ආශ්‍රවය නූපදල උපං ආශ්‍රවය දුරු කරනවා කියන එකකුත් සිද්ධ කළා. එතකොට උපං ආශ්‍රවය දුරු කළ නූපන් ආශ්‍රය නූපදිනවා කියන කාරණාව සිද්ධ වෙන විදිහට ඇත්ත ඇති හැටි මෙනෙහි කරනවා. ඇත්ත ඇති හැටි මෙනෙහි කරන ඇත්ත දකිනවා වැරද්දෙන් නොදකිනවා. අපි මේ ඔර්ලෝසු විත්තිය කියලා දකින තාක් නූපන් ආශ්‍රය උපද්දලා උපන් ආශ්‍රය වැඩෙන විදිහටයි අපි ජීවත් වෙලා තියෙන්නේ. භාවනාව කියලා එකකට කොටු වෙන්න එපා. අමුතුවෙන් ඕනේ නැහැ. යම් විදිහකට හිතන ඕගලන්ට උපන් ආශ්‍රය ධර්ම මේව රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් නේද කියලා නොපෙනුණු වටිනාකමකින් පෙනෙන එකකුත් පෙනුණු වටිනාකම වැඩි දියුණු වෙන විදිහට බලන්නේ නැතුව නූපම් වටිනාකම නූපදින උපම් වටිනාකම අඩු වෙන විදිහට මේව දිහා බලන්න. බලන්න බලනකොට බලනකොට මේවැය තියෙන වටිනාකම් අඩුයි. එතකොට ඔයගලන්ට තේරෙයි මේ වස්තුන්ගේ වටිනාකම් තිබුණා නෑ වටිනාකම් ආරෝපණය කරගත්ත මනසක මේව දිහා බලපු හින්දා අපිට මේව වටිනාකම් වෙලා තියෙන්නේ එකම චිත්‍රයේ තියෙන කඩ ආගේ දිහා මේක ඩොලර් 100යි මෙච්චර වටිනවා කියලා බැලුවාම මේක ඩොලර් 50යි මෙච්චරයි ඒක වටින්නේ කියලා බැලුවාම මේ කොලේට වඩා මේක වටිනවා කියලා ඉක්මනට ගන්න එක ඒ විදිහට <laughs> බලපු නිසා ඒ විදිහට පෙවුන නිසා නැත්තම් මේ චිත්‍රේ ප්‍රඥාප්තිය වටිනාකම තියෙන මනසේ නීතියක් දැම්මොත් අද ඉඳලා මේ කොලේ අවලංගුයි කියලා පාරතිබ්බත හැඳින්ම තියෙන්නේ. මොකද චිත්‍රයේ උනාවට නෙමෙයි තියෙන්නේ. චිත්‍රය මත නෙමෙයි ඒකේ වටිනාකම දැනෙන්නේ. දැනෙන්නේ මනසට. ලෝකය වටිනවා කියද්දිත් නොවටිනවා කියද්දිත් ඒක ඇත්ත අපිට තේරුණා. එච්චරයි තියෙන්නේ. මේ හැම දෙයකම වටිනාකම තියෙන අපේ මනසේ. ඒක දිහා ඒ වටිනාකම කියන වෙන මොකුත් නෙමෙයි හොඳට දකින්න ආශ්‍රව කියලා. වටිනාකම් දැනෙනවා කියන්නේ කෙලෙටි ආශ්‍රව. රත්තරන් රිදී මුතු මැණික් දුවා පුතා කියලා අඩු වැඩිකම් දැනෙන්නේ දැනෙන ගතියටයි ආශ්‍රව කියන්නේ නැත්නම් ද්‍රව්‍ය කාරණා ටිකට නෙමෙයි. කාමාශ්‍රව කියේ ওই වටිනාකම් ටිකට මනස දැනෙනවා. බාහිර වස්තුන් ආරම්භය විස්තර සහිත වටිනාකම දැනෙන කමටයි ආශ්‍රව කිව්වේ. ඒ ටිකයි. අපි ආශ්‍රවයන්ගෙන් මෙහෙවලා තියෙන කෙලෙසුන්ගෙන් මෙහෙවලා තියෙන. ඔගලන් සම්පූර්ණ පාලනය කරලා තියෙන කෙලෙස් ටික. මේක ගන්න එපා මේක ගන්නවා මේ විදිහට කළ යුතුයි කියන ටිකකින් කෙලෙසකින් සම්පූර්ණ මේ පාලනය කරලා තියෙන. Tamanට Taman අයිති නැහැ අපිට අපිව අයිති නැහැ. අපිව සම්පූර්ණ ක්‍රියාත්මක කරලා තියෙන කෙලෙසයි. ඒක අනිත් පැත්ත රහතන් වහන්සේලා කියන සම්පූර්ණ පාලනය කරලා තියෙන පරිහරණය කරලා තියෙන නුවණ කියලා. මේ කිසිම දෙයක වටිනාකමක් නැත්තේ දැන් මේ කිසිම දෙයක නොයැලෙන්නේ වෙන මොකුත් ඉඳන් මේක වටින්නේ නැති හින්දා. වටිනා විදිහට නොබලපු හින්දා. අපි අර මං කියන්නේ පළඟටිය වගේ දුක උපද්දවාගෙන දුක් විඳලා තියෙන. ඒ කියන්නේ අපිම වටිනාකමින් බලලා අපිම වටිනාකමින් බලපු හින්දා වටිනාකමින් පෙන්නලා මේ තියෙන්නේ. වටිනා වස්තු නැතිවලා දුක් වටිනා වස්තු නැතිවීමේ දුක් විඳින්නේ අපි. වටිනා වස්තු තියෙන්නේ අපිට. ඒ මොකද වටිනා වස්තු උපදින විදිහට ලෝකය හදාගන්න. සංකතං අபிසංකරොන්ති සංකාරෝ සංකතය සකස් කරලා පිළියෙල කරගන්න නිසා සංකතයි කියලා කියනවා. අපි හදාගෙන තියෙන නිසා. රූපං රූපත්තාය සංකතං අபிසංකරන්ති इति සංඛාරෝ වේදනම් වේදනත්තාය සංඥා සංඥත්තාය සංකාරං සංකාරත්තාය විඥාන විඥානත්තාය බලන්න මොනතරම් ලස්සන බුදුහාමුදුරු දේශනා කරනවාද කියන්නේ. අපි මානසික හදාගෙන තමයි බාහිරය හදන්නේ. රූපං රූපත්තාය සංකතං අபிසංකරන්ති इति සංඛාරෝ සංඛාරය කියලා කිව්වේ මොකද්ද? රූපයක් රූපයේ පිනිස රූපයේ පිනිස රූපයක් සකස් කරගන්න එකට සංකාර කියලා කිව්වා. ඒ කිව්වේ හරි. ඔකන සංකාර කියලා කිව්වේ රූපයක් සකස් කරගන්න එකට. මොකද රූපයේ පිනිස ඔළුව. ගයක් හදනවා කියන්නකො ගයක් හදන්න ඉස්සෙල්ලා ඔගලගේ ඔළුවේ හදා ගන්නවා චිත්‍රයක් අපි. ඔළුවේ රූපයක් හදා ගන්නවා ප්ලෑන් එක. මෙතෙන්ටයි ජනල් දාන්නේ මෙතෙන්ට උවව දාන්නේ දෙරුතරවල් දාන්නේ කියලා සංකතය කියලා කිව්වේ චිත්‍රයක් හදාගන්න ඇතුළේ. මොකටද රූපම් රූපත්තාය මෙහි රූපයක් ඇදීම සඳහා. දැන් ඇහිත ඇතුළේ තියෙන රූපය බලාගෙන තමයි සතර දහ ධාතු රාශි කරන්නේ අවකාශයෙන් මේ. හදන්න. ඒකෙන් සුට්ටක් වැඩගුණ බාසුනට කෑගන්න මේ මම කිව්වේ මෙතෙන්ට නේද දාන්න කිව්වා මොකද මෙතෙන්ට දැම්මේ. කියලාන්නේ මොකද තමන්ගේ හිතේ තියෙන රූපේ ගොඩනැගිල්ලේ දොර තියෙන අතන. දැන් බාසුනේ හදන සතර මහා ධාතුයේ රාශි කරන තියෙන මෙතන. වැරදි. හරි වැරද්ද තේරෙන්නේ හින්දා තමන්ට බ්ලොක් එක මනසේ තියෙන හින්දා. සංකාරය කියලා කිව්වේ කර්මය කියලා කිව්වේ සකස් කිරීම කියලා කිව්වේ සංකතය කියලා කිව්වේ කොතෙන්ද? අර මනසේ තියෙන චිත්‍රයට, ගොඩ නැගෙන්නට. නෑ. මොකටද? රූපස්ථාය. මේ රූපයක් හදන්න. ওই විදිහෙම මනස තියෙන රූපයකටයි සතර මහා ධාතු රූපයක් ප්‍රතිසන්දි වශයෙන් උත්හදන්න. අපි චිත්‍රයක් ඇඳුවත් බලන්න මෙහි චිත්‍රය අඳින්නේ අපේ හිතේ තියෙන අසහනකට නෙමෙයිද කියලා? මේ මේ බාහිර හැදීම පිණිස මනසේ හදාගත්ත එකටයි සංකතිය කියලා කිව්වේ සකස් කරගත්ත කියලා කිව්වේ වේදනාවත් එහෙමයි වේදනං වේදනත්තාය සංඥාන් සංඥත්තාය සංඛාරං සංඛාරත්තාය විඥානං විඥානත්තාය කියලා ඔන්න ස්කන්ධ පංචකයම අපේ මනසේ හදාගෙන තමයි මෙහි හොයන්නේ යන්නේ ඉස්තරව තමන් කාපු බීපු දෙකෙන් ආපු සැපයක් සිහි කළා තමයි ආයි මෙහි සැපය කියන එක උපදවා ගන්න යන්නේ වේදනාවක්. ওই විදිහට. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා කෙනා කෙනාට පුළුවන්කම තියෙනවා ගොඩ යනවද නැද්ද කියන එක. අපිම මේක හොඳට හිර කරලා අල්ලගෙන අතහරින්නේ නැහනේ අතහරින්නේ නැහනේ කියලා කියලා හරියනවද? අපිම අල්ලගෙන ඒක අතහරින්නේ නැහනේ අතහරින්නේ නැහනේ කියන්නේ. ඒකයි තියෙන අතහරින්න තියෙන්නේ. ඔය අතහරින්න හැටි දැනගන්න. ඒ වගේ අපිම ජීවල් දුරවල් දුවා පුතා කියලා අල්ලගෙන අනේ මේවා අතහැරෙන්නේ නැහැ මෙච්චර භාවනා කරනවා අතහැරෙන්නේ නැහැ අතහැරෙන්නේ නැහැ කියන්නේ. ඉතින් අත අරින්නකො. ප්‍රශ්නේ තියෙන්නේ අත හරිනවා කියවට අත හරින්න ක්‍රම තියෙනවා. උපායන් තියෙනවා. කිලෝ 100ක් විතර ලොකු ගලක් තනියම උස්සන්න පුළුවන් වේද? බෑ. හැබැයි පුළුවන් ක්‍රම තියෙනවා. ක්‍රම තියෙනවා. සමහරට ඔය චේන් බොක් තියෙනවා නැතිනම් ඔය එක එක දේවල් උපයෝගී කරගෙන එහෙම නැතිනම් ටික ටික අර ලී කෑලි ගල් කෑලි ওই වගේ ඒවා යටින් තියලා තියලා තියලා තියලා හරි පුළුවන්. බැරි නෑ උස්සන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් බැරි ක්‍රමයකට උස්සන්න ගියොත් ඒ වගේ කාමය කියන එක අතහරින ටිකෙත් අතහරින ක්‍රම තියෙනවා. අතහරින්න කාමයේ අතහරින්න ඉස්සෙල්ලා කාමයේ දැනගන්න කියනවා. හොඳට. කාමංච පජානාති කාම සමුදයෙන්ච පජානාති කාම නිරෝධංච පජානාති ඒ කාමන වේමත්තතා පජානාති කාමය කියන එක දකින්න, කාමයේ ඇතිවෙච්ච හැටි දකින්න, කාමයේ නැතිවීම දකින්න, නැති තැන දකින්න, කාමයේ වෙනස්කම දකින්න, කාමයේ විපාකය දකින්න, කාම නිරෝධ කරන ප්‍රතිපදාව දකින්න කියන මේ ටික දැනගත්ත කෙනාට කාමය නැති කියලා කාමය කියන්නේ මොකද්ද කියනකොට හොඳට දකින්න වෙන අපිට රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ මේව තමයි කාමය. හැබැයි මේවට ආර්ය විනය කියන්නේ කාම ගුණ කියලා මේ වර්ණය පුරුෂයාගේ සංකල්පයයි කාමේ කියලා ලෝකයට කාම වෙන්නේ මෙන්න මේක. නමුත් ආර්ය විනය කාමිකේ ඕක නෙමෙයි. කියලා ලෝකයාට කාම කියපු එකත් පෙන්නලා ඒ කාමයේ කියපු කී ආර්ය විනය කාමයේ කියන්නේ මෙතෙන්ටයි තියෙන්නේ මෙහෙමයි මෙන්න මෙහෙමයි ආර්ය විනය කාම කියන්නේ. කියලා ලෝකයට කාමයේ කියලා හම්බ වෙන එකත් ඒකේ පසුබිම ඇත්තත් වෙනවා. කාමයෙන් මේ වටාපත සාම්බාණ්ඩය. කාමයෙන් ඔව් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආර්ය විනය මේකට කාම කියන්නේ කාම ගුණ. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගේ කාමයි. එතකොට කාමයේ ඇති කරවන්න පුළුවන් හේතුවක් විතරයි මේ. ওই විදිහට හොඳට තේරුම් අරගෙන අර උසන්න පුළුවන් ක්‍රමය කියන්නේ එහෙනම් මම කාමයන්ගෙන් මිදෙන්න නම් කරන්න තියෙන්නේ මොකද්ද? කාමයන් කාමයේ අතහරින්න නම් මම කාමයේ ඇසුරු නොකර ඉන්න ඕනේ. ඒක දන්නවා. කාමයේ ඇසුරු කරලාගෙන මම මෙහෙම බැලුවා නම් බැදී මාත්‍රයකම කාමයේ ඇසුරු වුණා නේද? මම මෙහෙම සිත් ඉපදෙන්නේ නැත්නම් මට කාමයේ ඇසුරු වෙන්න විදියක් නැහැ නේ. හොඳට දැනගෙන සිත් මාත්‍රයක් නූපදීමෙන් මෙයා කාමයෙන් කරනවා. අනිත් කෙනා ලෝරි පිටින් අයින් කළ කාමයේ අයින් කරන්න හදනකොට බාහිර මෙයා සිත් මාත්‍රයක් උපදින විතරයි කරන්නේ. කිලෝසිය උස්සන්න පය ගහලා වෙර දාලා උස්සනකොට අර චේන් බොක් එකකින් නිකන් අතින් මේ මා මාපුට ඇඟිල්ලකින්වත් අදින්නේ නැහැ. මම පාත්‍ර දාන එක විතරයි කරන්නේ. කුලඟිල්ලකින්. අර ගල ඉස්සෙනවා. මේ වගේ ක්‍රම තියෙනවා හොයාගන්න තියෙන්නේ ඉතින් මේ ස්පර්ශ ආයතන හය පරිහරණය කරනකොට සිහිය ඇතුව නූපංකාමයේ නූපදින උපංකාමයේ ප්‍රහින්නගෙන විදිහ සිහිනුවනක මේව දිහා බලන් හොරු වෙන්න එච්චරමයි කරන්න ඕනේ. භාවනා කරනවා කියලා මුකුත් නැහැ. මුකුත් කරන්න ඕනේ. වෙනද වගේ වටිනාකම් ඇති වෙන විදිහට බලන්න නැතුව ධම්ම සංඥාවක් සිහි කළ ඒ ධම්ම සංඥාව ආරෝපණය කරගත මනසකින් රූප දිහා බලන්න හැම වෙලෙම සද්ද දිහා බලන්න එච්චරමයි කරන්නේ. කාලයක් කරලා බලන්න මොකද වෙන්නේ කියලා සම්පූර්ණ පෙරපසු මනස ලෝකෙ තුල ජීවත් වෙන ඉඩකඩම් වලම දුරු තෝරන සම්බත් කරලා කෙලසුත් ගෙවිලා හැබැයි කෙලස් අඩුවෙන් අඩුවෙන් පුද්ගලෙක් කරනවා මේ අතහරින්න ඕන ටික අතහැරෙයි. රස්තාව සීමා කරන්න ඕන ටික සීමා වේ ගන්න ඕන ටික ගණී අල්ලන්න ඕන ටික ඇල්ලෙයි. ඒ ධර්මතාවය විසින් අතහැරවයි වේසකුම් කරනවා. මොන වගේ ටිකක් තියෙන කියලා තේරුම් ගන්න. හරි නේද? ඒක මොකක්ද තියෙද? නැති වෙනවා හැම වෙලාවෙම වර්තමාන උපකාරය තිබුණොත් විතරයි අතීතයකට එන්න පුළුවන්. අතීත මොනතරම් කුසල ධර්ම කළා තිබුණත් ඔබතුමා දැන් අසත්පුරුෂ ඇසුරක් එක්කනම් තියෙන්නේ අර සත්පුරුෂ එකට උඩට එන්න ඉඩ එතකොට දැන් අසත්පුරුෂ ඇසුරක් නම් තියෙන්නේ සසර කළ අසත්පුරුෂ ගති තියෙන ඒවා ඔක්කොටම එන්න ඉඩ හදලා තියෙන්නේ අන්න කර්ම විපාක දෙනවා කියලා කියන්නේ ඒකට. කුසල ධර්මයක් නම් කරන්නේ සසරේ අකුසල ධර්ම විපාක දෙන කොච්චර හේතු තිබුණත් මේකට වර්තමාන ඉඩ නැහැ. ඒ හින්දා වර්තමානයේ අවිද්‍යාවෙන් කර්ම හදාගන්න මට්ටම එනකොට පෙර කර්ම සම්බන්ධ වෙන්න පුළුවන්. වර්තමාන අවිද්‍යාව නැති කළ කර්ම නැති වෙනකොට ආව කර්ම මේක බහලන්න ඉඩ නැහැ. එහෙම අවශ්‍යයි. වර්තමාන අවිද්‍යාව නැති කිව්වොත් මොකද අවිද්‍යාව හැමදාම එකයි කර්ම හැමදාම එකයි. කර්ම වලට අවිද්‍යාවට අතීත අනාගත කියලා එකක් නෑ. අපි මේ මේ රූපයකට සාපේක්ෂව අතීත අනාගත කියන කර්ම කර්ම. වර්තමානයේ සංවර වෙනකොට අවිද්‍යාව නිරුද්ධ වෙනකොට ඔක්කොම කර්ම ටික අවසන්. අතීත කර්මය හැටියට අපිට හම්බ වෙන අතීත කර්මයක් නිසා විපාක විඳින්න පුළුවන් විදිහේ පරිසරයක් හැදුණු ටික විතරයි ඉතුරු වෙන්නේ. අනිත ඔක්කොම ටික අතහැරලා. මේ රූපය අරඹය යම් ගති ටිකක් තියෙනවා ඒ ටික විතරක් ඉතුරු වෙන රූපෙ දින නේද අන් කර්ම ගති ටික ඔක්කොම අවුලයි අවශ්‍ය කර්ම කියලා කියන්නේ සෝල්නස් අපි අර නිදේ කිසිය දක්වන තරම් අවිද්‍යාව කර්ම සංහා ආහාර කියලා ඒ සත්‍යවලින් ඒක කිසිනවක ඒක නිරෝධකත්වක නිරෝධයට ඔය ටිකම තමයි ඔය ටික කොහොම දැකීමම නිරෝධිත ඒ කිව්වේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් හැදිච්ච හැටි දැකීමම විද්‍යාවනේ. එතකොට විද්‍යාව වෙනකොට දැන් අවිද්‍යා සංකාර තණ්හාව කියලා අනාගතයේ රූපයක් ස්කන්ධ ටික හදන්න තියෙන හේතු ටිකක් නැති වෙනවා. වර්තමාන ආහාර ටික නිරුද්ධ වෙනකොට ආහාර නිරෝධයෙන් වර්තමාන ටිකක් නැති වෙනවා. එතකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හතර නිරෝධයෙන් ස්කන්ධ නිරෝධයි කියලා කියන්නේ. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැති වෙනකොට ප්‍රතිසන්දි වශයෙන් තියෙන ටික නැති වෙනවා. දැන් ආහාර නිරෝධය කියලා කියන්නේ ජීවිතේ පවතින ගමන් තිබිලා මේ ජීවිතය අතහැරනකොට ආහාර නිරුද්ධ වෙනකොට මේ ටිකත් නිරුද්ධ වෙනවා. ප්‍රතිසන්දි වශයෙන් ආපු ටිකත් නිරුද්ධ වෙනවා නැවත යන තියෙන ටිකත් නැති වෙනවා කියලා ආහාර නිරෝධයෙන් දෙපැත්තම නිරුද්ධ වෙනවා. තේරුණාද කියන්නේ? එහෙනම් අපි පුද්ගලයෙක් නෙමෙයි ධර්මතාවයක් තියෙන හැම වෙලාවෙම මොහොතක් මොහොතක් ගානේ ඉපදෙන නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. ස්කන්ධයන් ඉපදීම නිරුද්ධයක් තියෙනවා. ඒ ටික නොදන්නාකම නිසා ඉපදෙන නිරුද්ධ වෙන ධර්මතාවයෙන් දන්නා වූ දක්නා වූ මම කියන එකක් ඇවිල්ලා හත් වෙන්නේ කෙවිලා. ඔය හත් විනය තියෙන තැන තමයි කෙලෙසි. අවිද්‍යාව. අවිද්‍යාව පච්ච සංකාර කියන්නේ මේ හත් වෙන්නට. ආයතන හයේ යථාභූත ස්වභාවය නොදන්නා කමන සහ හත් වෙනය කියලා තියෙනවා. හත් වෙනය කියන්නේ සම්පූර්ණ මුළු ජීවිතේම අවිද්‍යාවක් මත, මායාවක් මත, කෙලෙසයක් මත තියෙනවා. ඒක කියන දෙයකට සැප දුක් විඳින්න නම් ඒකම. ඒ කියන්නේ අපි ගිනි පෙල්ලක් කරකවනට වලල්ලක් වෙන්න තියෙන වලල්ලෙන් සැප දුක් විඳලා තියෙනවා. වලල්. ගිනි පෙල්ලෙන් තව සැප දුක් විඳලා කමන්නේ තියෙන එකක් අත් කියයි. එහෙනම් අපි දැන් අවසන් කරමු හෙට එන්න කියපු ඒවා තේරුණාද නැහැ නොතේරුණා තියෙන පස්සේ ටික ටික හරි යහන්න ටික ගැඹුරුයි නමුත් මේකේ තියෙනවා මේ ওই වගේ ඉතාම සියුම් ධර්මතා ටිකක්. අවිද්‍යා මූලිකව තණ්හා මූලිකව කියන තැන පොඩ්ඩක් අපව ලැහ ගන්න බලන්නකෝ මොකද්ද මේ කියේ කියලා. එතකොට ඔක තේරෙනවා අපි හැම වෙලාවෙම තණ්හා මූලික හම්බෙච්ච ටික තමයි පුරාණ කර්ම කියනම් පුරාණ කියලා කියන්නේ. නවන්නත් සම්භවම් කියලා කියන්නේ අවිද්‍යා මූලිකව හටගන්න ටික. උපදින පැත්ත නතර කරනවා. මෙරම වහම මේ සතර ගමන ඉවර. දෙයන්නේ දෙයන කවසාගෙන දිස්සතනද දෙතුන් තුන සද්ධාවි දුවන් දුරල කටයුතු කරන තුන තන දෙයක් දෙකකින් තබලා මේ ස්ථානයට ඇවිල්ලා බොහොම වටිනා පින්කම් වාසියක් සිදු කරගත්ත කල්පනා කරගන්න මේ සියලුම කම්පාල කරගත් සියලු කුසලයන් ලෝකීය සම්බුද්ධ ශාසනයත් මේ පින්තුන්වත් මේ පින්තුන් ජීවන දරන රැකිරස්සා දී ස්ථානට අධිපති ශාසන නම් පිෂ්ඨ කර සියලු දිව්‍යෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යයන් දිවේශර වඩා වර්ධනය කරගන්න දිව්‍ය පතන බුද්ධිකින් උතුම් නිසනසෙත්වා සාදු ඒ වගේම අපි සිද්ධ කළා මේ සීලෝම කුසල ධර්මයන් ගෞරවණීය මහා සංඝරත්නයට ආරමුණු අනුමෝදන් කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ තෙත්වා ප්‍රාර්ථනා බෝධිගුණ තුන් වන සනසිත්වා කියලා සාදු ඒ වගේම මේ පින්වතුන් නම්න්නේ ශ්‍රී කාලය යාත්‍රා කළ මේ ජීවිත සංසාරික ජම්යාත සමීප සිටින සිල් ඥාතීන් මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත් නිවන සනසිත්වා කියන ධාතු ඥාතීන් දෙපින් අනුමෝදන් කරන්ට ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හෝතුනා ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හෝතුනා ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා ඒ වගේම මේ තුන්වත් සිල් දනාටත් මේ සඳහා උදව් උපකාර කළා උසහ සම්බුදුන් දැකලා බල සතුටු වෙනවා සිල් දනාටත් මේ කුසල ධර්මයේ එකසේ හේතු කුණස් පිරිවීම පිටිපසේ දුක් මහරහතන් වහන්සේ නිවේශන සිතමින් වැඩවදලා උතුම් අචරාම නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට හේතු කුණස් පිරිවීම ඔබ වන්දනා කරනට අනුවාදන සීලයෙන් සම්වර්ධන පුතාරිනෝ චක්ඛාරෝ ධම්මා වර්ධන්ති ආයුමනෝ සම්බන්ධ ආයුරෝග්‍ය සම්පත්‍ති සත්‍ය සම්පත්‍ති මෙච්ච අතෝ නිවාන සම්පත්තිය නාති කංචිතු Thank you.